තේරුම් ගන්නයි. ආ ස්වාමීන් වහන්සේ මට මේ මම දවල් ගත්ත ඔබ වහන්සේ කිව්වා ගන්න කියලා. මේ ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් මේ ප්‍රායෝගික පැත්තෙන් පොඩි ගැටලු කීපයක් තියෙනවා දැනගන්න ඕන ඔබ වහන්සේගෙන්. මේ මම ඔබ වහන්සේගේ දේශනා සෑහෙන ප්‍රමාණයක් අහලා තිනවා ස්වාමීන් වහන්සේ. අර ඔබ වහන්සේ දේශනා කරන පරිදි අර දර්ශනය පිළිබඳව ඔබ වහන්සේගෙම බණ අහලා ඒ පිළිබඳව සත්‍ය ඥානය පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ ඒකෙදී දැන් මම ප්‍රායෝගිකව මාර්ගයේ වදමින් යන්නේ මේ ඒකෙදී ස්වාමීන් වහන්සේ දැන් අර එන සෑම දෙයක්ම සිතක් කියන තන පුරුදු කරමින් හිටියා ස්වාමීන් වහන්සේ. ඒක එක දවසක දැන් බාහිරය ප්‍රතිබිම්බේම තමා එක කියන එක <clears throat> මුලින් අහලා තිබුණට මේ ඒක නිකන් හිතේ පොඩි සැකගතියක් බවක් නිකන් එච්චර හිතට වදින්නේ නැති දෙයක් තිබුණා ස්වාමීන් වහන්සේ. නමුත් ඔබ වහන්සේගේ එක දේශනාවක මේ පොඩි කෑල්ලක් කියද්දී මේ ඒක ස්වාමීන් වහන්සේ නිකන් පුදුම විදියට දැනෙන්න ගත්තා. ඒකෙන් පස්සේ මට නිකන් වැලි කැටයක් දැක්කත් මේ ගෙදර නිකන් මකුළු දලක් දැක්කත් නිකන් ඒක හිතන විදිහට උතුම් විදිහට දැනෙන්න ගත්තා ස්වාමීන් වහන්සේ. ඒකෙන් පස්සේ අර හිතම හිතම කියලා දකිනින් නොකිනකොට ස්වාමීන් වහන්සේ මේ ඒක පොඩි විඩාවක් දැනෙන්න ගත්තා. අර නිතර අර කියවන එක ධර්මයේ උනත් අර නිතරම ඉතින් කියන එක විඩාවක් නිසා දැන් පොඩ්ඩක් කැමති ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් මෙනෙහි කරන්නේ නැතුව නිකන් ගැඹුරු නිහඬ බවක ඉඳ නිකන් හැමදේම ඇහෙන්න දැනෙන්න ඇරලා අර ගැඹුරු නිහඬ බවකට හිත යන්න කැමැත්තක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙම ස්වභාවයක් තමයි දැන් තියෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට තවද අත්දැකීමක් කියන්න තියෙනවා. දැන් විශේෂයෙන්ම අර ශබ්ද අහනකොට දැන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙයක් නුවට පස්සේනේ හරිනම් අපිට ඒ දේ ඇහෙන්න ඕන. නමුත් මම අර හොඳට සිහියෙන් පරිසරයේ තියෙන ශබ්ද ඔක්කොම අහගෙන ඉන්නකොට දැනෙනවා ස්වාමීන් වහන්සේ මෙතන අර තියෙන්නේ ඒකීයම ස්වභාවයක් කියන එක. ඒක කියන්න බෑ. එතකොට මට තේරෙනවා මේ ඇහෙන කිසිම සද්දයක් මට හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ ඒ ඒ ශබ්දය ඇහෙනකොටම මට තේරෙනවා ඒ ශබ්දෙටම ගිහලා වගේ කියන එක නිසා. මම ඉස්සර හරියට ශබ්දවලට ගැටෙනවා ස්වාමීන් වහන්සේ. පොඩි ලොකු ශබ්දයක් ඇහෙද්දි මට හරියට තරහ යනවා. නමුත් දැන් අර ලොකු ශබ්ද ඇහෙනකොට නිකන් ඒකට නිකන් ඒකාත්මික වෙච්ච ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකෙන් මගේ අර ගොඩාක් ගැටෙන ගති අඩු වෙලා තියෙනවා දැන්. එහෙම ස්වභාවයකුත් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මම සාමාන්‍ය ධර්ම දේශනා අහන්න වෙනම කාලයකත් එතකොට පරයන්කය සක්මන් එදිනෙදා වැඩ කරනකොට එහෙම බෙදාගෙන මම ධර්මය ගැන පුරුදු කරනවා ස්වාමීන් වහන්සේ. අර ඔක්කොම පරයන්ක වගේ භාවනාවල් ඉවර වෙලා ටිකක් අර නිහඬව ඉඳගෙන හැම දෙයක් දිහාම නිකන් දැනෙන්න ඇරලා ඒ එහෙම ඉන්න ස්වභාවයට ගොඩක් කැමැත්තක් තියෙනවා දැන්. ඒ එහෙම ඉන්න ස්වාමීන් වහන්සේ නිකන් දැනෙනවා හැම වෙලාවෙම ශබ්දය පැත්තෙන් ගත්තහම නිකන් මොකද්ද දෙයක් දිය වෙලා යනවා වගේ. ඒ දිය වෙන්නේ මොකක්ද කියලා කියන්න බෑ. නමුත් නිකන් දිය වෙන ස්වභාවයක් දැනෙනවා. මට දැන් තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර විශේෂයෙන්ම පරයන්ක භාවනාවට වැඩි කැමැත්තක් තියෙනවා. ඒ ඒක කරදි ස්වාමීන් වහන්සේ ගැඹුරු නිහඬතාවයකට යනවා මම. නමුත් මේ කවදාවත් නැති විදිහට එකිනෙකට සම්බන්ධ වෙච්ච නැති මහා සිතුවිලි නිකන් අර බොජ දානවා වගේ නිකන් අර දීපු මිනිස්සෙක් මෙරිලා කියනවා වගේ මහා සිතුවිලි පොඩියක් එනවා. ඒකම හිත නිකන් දිය වෙලා යන්න හදන ගතියක් තියෙනවා. ඒක නවත්තන්න හදනවා වගේ අර සිතුවිලි පොඩියකුත් යනවා ස්වාමීන් වහන්සේ. ඒක විශේෂයෙන්ම මට පරයන්තිදී. මට ඒකට පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ. නෑ ඔබතුමීගේ වයස කීයක් වගේ? මට 38යි ස්වාමීන් වහන්සේ. රැකියාවක් කරනවා. දැන් මම ගෙදරටම වෙලා ඉන්නේ. විවේකයේ තියෙනවා. දරුවෝ එහෙම ඉන්නවා. මට දරුවෝ නැහැ ස්වාමීන් වහන්සේ. හා හා. එතකොට ඒ කියන්නේ ඔබතුමිය කවුරුත්ම ගෙදර එහෙම ඉන්නවනේ අම්මලා තාත්තලා ඉන්නවනේ. මහත්තයයි මම ඉන්නේ ස්වාමීන් වහන්සේ. මහත්තයා උදේ වැඩට ගියාම රැය වෙලා ඉන්නේ. මං තනියම තමයි ගෙදර ඉන්නේ. ඒ නිදහස තියෙනවා නේ. ඔව්. මට ඕන තරම් කාලය තියෙනවා ස්වාමීනි. ඒකේ තියෙනවා. මෙතනදී දැන් පරයන්කයට කොච්චර කාලයක් පුරුදු වෙලාද? සාමාන්‍යයෙන් පැයක් වගේ ඉන්නවා. නෑ කොච්චර කාලෙක ඉඳන් කරනවා? දැන් මාස 5 6ක් විතර වගේ. ආ ළඟදී කරන්න ආරම්භ තියෙනවා. ඔව්. ඊට කලින් කළා නෑ කියන්නේ. ඊට කලින් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔච්චර දීර්ඝව නැහැ විනාඩි 45 පැය භාගය වගේ. ඊට කලින් දිගටම වගේ ඉන්න කරලා තියෙනවා. නමුත් අර කැඩි කැඩි වගේ. නමුත් දැන් අර මේ ධර්මය අහනවත් එක්ක ටිකක් මං එතකොට මේ බුද්ධෝත්පාද දේශන සමන කොච්චර වගේ අහලා තියෙනවද? මං සාමාන්‍ය ස්වාමීන් වහන්සේ 100ක් අකුවක් ඒ වගේ ගොඩක් අහලා තියෙනවා. එතකොට වැඩියෙන්ම සාමාන්‍යයෙන් දැනුණු දේශනා මොනවාද? මට අර ඔබ වහන්සේ කියන ස්පාක් එකක් කියන එක අර සිත හැදෙන හැටි. සිත හැදෙන හැටි. සිත කියලා දෙයක් නැහැ කියන එක. ඔව් ඒකත් ඒකත් මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට සතිය තමයි අපේ ගෙදර. ඔව් මම ඒකත් අහලා තියෙනවා. එතකොට ඔය මේ දේශනා මාලාවක් තියෙනවා සිත කියලා දෙයක් නැති බව පෙන්වන දේශනා මාලාවක්. ඒ දේශනා මාලාවම හොය කියන්නේ. එහෙමයි. අතරම ඔබතුමිය දැන් ඔය ප්‍රකාශ කරපු දේවල් ඒ වගේම ඔබතුමිය මේ කියප හැම දෙයක්ම හොඳින් බලනකොට ඔබතුමියට දැන් ඔබතුමියට හොඳයි කිව්වොත් ඔබතුමියට සතුටු හිතෙයි. ඔබතුමියට දෝෂයක් කිව්වොත් ඒවට ඔබතුමියට යම්කිසි කනගාටුවක් ඇති වෙයි. එහෙමයි. ඉතින් ඒව බලාපොරොත්තු වෙන්න එපා ඒ දෙකම. එහෙමයි. ආ හොඳ කියයි කියලා හෝ යම්කිසි අඩුපාඩුවක් කිව්වා කියලා හෝ ඒවා ඒවා ඒ සිතුවිලි වලින්ම ගන්න එපා. මේ ධර්ම මාර්ගයේ අනකොට මේ ධර්ම මාර්ගයේ පළවෙනිම ඒක හොඳින් දකින්න ඕනි තැන තමයි ඇත්තටම මෙතන සිස්ටම් එකක් තියෙනවා මේ ඇත්තටම මේ සිත සිතේ මායාව අපිට අවබෝධ කරගන්න තියෙන්නේ විඥාන මායාව. එතකොට සිත කියන්නේ මායාවක්. එතකොට සිත කියලා දෙයක් ඇත්තටම එතන නැහැ. නමුත් ඒක අපිට දැන් ඇත්ත වෙලා තියෙනවානේ. ලෝකයක් තියෙනවානේ. නෑ කියන්න බෑනේ. එතකොට මෙන්න මේ මායාවට මායාව අවබෝධ කරන්නේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ. වැටෙනවා නේ. ඒක කොහොමද කරන්නේ? ඒක කොයිතරම් අපහසුද? ඒක තමයි බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද කියලා අර බුද්ධත්වයෙන් පස්සේ මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ මේක ගොඩක් අයට වටහා ගන්න බැරි වෙනවා. ගොඩක් අයට මේක අවබෝධ කරගන්න නොහැකි වෙන්නේ හිර වෙන තනක් තමයි මේක සවිඥානික නෑ. මේක අවිඥානිකයි කියන එක. ඒ කියන්නේ අනාත්ම ධර්මයක් කියන එක. වැටේනවද? නමුත් දැන් අපි ඉන්නේ ආත්ම සංඥාවක. අපිට කෙනෙක් ඉන්නවා. මේ මම ඉන්නවා. මේ මට රූපයක් තියෙනවා. මේ මට නමක් තියෙනවා. මේ තමයි මම. මේ මට දැනෙන විදිහක් තියෙනවා. මම කතා කරන විදිහක් තියෙනවා. ඒ මගේ හඬ, ඒ මගේ හැටි, ඒ මගේ රූපේ, ඒ මම හිතන හැටි. ඔන්න ඔහම අපිට මම ගොඩක් තැන්වල ඉන්නවා. මේ ඔක්කොම පුරුදු. අර සංඥාව නැවත නැවත නැවත නැවත ඒ ඒ සංඥාව අபிසංකරණය වෙලා තමයි අපිට දැන් මෙන්න මෙවැනි ආත්මීය ස්වභාවයක් ගොඩනැගිලා තියෙන්නේ. සංඥා අபிසංකරණයක් නිසායි. වැටහෙනවද? ඒක සංඥාවක් කියන්නේ සිග්නල් එකක්. ඒ කියන්නේ ස්පාර්ක් එකක්. ප්‍රසාදය. මෙතන ප්‍රසාදයේ බලනකොට සුද්දාස්තකයක්. ඇත්තටම ගැඹුරෙන් කියනවා නම් මේ ධර්මයේ නිවැරදිම වචනේ තමයි මේ ප්‍රසාදයම රූප කලාප 54කින් හැදුණු ප්‍රසාදයක්. වර්ණ ප්‍රසාද, චක්කු ප්‍රසාද. ඉතින් රූප කලාප කියලා ගන්නකොට ඒක චතු සමුට්ඨාන වලින් මේ චතු සමුට්ඨාන කම්ම චිත්ත ඍතු ආහාර කියලා. කම්ම චිත්ත ඍතු ආහාර කියනකොට ඒක කම්මජ රූප කලාප කියලා මේක ගොඩාක් ගැඹුරුයි මේ කියන ටික. වැටහෙනානේ කියනකොටත් මේක අමුතුම මේ අභිධර්මයේ නිකන් වගේ නිකන් කියලා නේ. ධර්මයේ අභිඥාවෙන් දැකීමයි අභිධර්මයේ කියන්නේ. ධර්මය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ මේ සිතම හැදෙන හැටිම තමයි ධර්මය කියන්නේ. අතන ධර්මය කියලා දෙයක් නැහැ. සිත කියලා දෙයක් නැහැ. මේක ධර්මතාවයක්. ඒ ධර්මතාවය කියලා දෙයක්ුත් නෑ. මෙතන ඇත්තටම දෙයක් කියලා දෙයක් නැති බවයි අපිට අවබෝධ කරන්න තියෙන්නේ. දැන් පොත කියලා දෙයක් තියනවාද? පොත කියලා දෙයක් නැහැ. නේද? බාහිර පොත කියලා දෙයක්වත් හම්බ වෙන්නේ අපි හිතන දෙයක් තියෙනවා. ඒතර ඔබතුමිය අහුවා එතකොට ඔය කියන විදිහට දේශනා ගොඩාක් අහලා තියෙන නිසා ඔබතුමිය දන්නවා මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස එකතු වෙනවා කියලා අපි කිව්වා කියලා. උපතින් ප්‍රභාස්වර ඔබතුමියගේම උප්පත්තියට ගියාම නේද? නේද? අපි මෞකුසෙන් එළියට එනකොට අපි මුකුත් දැනගෙන උපදින්නේ නේ? සම්මුතිය තුළින් අපි කතා කරන්න ඕනේ. නැත්තම් මේ ධර්මයේ තුළ උපත කියන්නේ ඇසේ උපතයි මහණෙනි උපත. මහණෙනි කනේ උපතයි උපත. සලායතන ආයතනවල උපතයි උපත මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ඒතර ඇසේ උපතයි උපත මහණෙනි කියලා. ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං උච්චේ ಜಾති කියන තැනින් බුදුන් වහන්සේ ಜಾතියේ එතනිනුයි ಜಾතිය පටන් ගන්න. කියන්නේ යමක් දෙයක් කියලා අපි හඳුනාගන්නේ කොතනද ස්කන්ධේ නිසායි. එතකොට පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට මොකුත් හඳුනාගන්නේ නැහැනේ. හඳුනන්නේ නැහැනේ. අර අම්මගේ හැඩතල එනකොට රූප වර්ණය එනකොට shabdෙත් එක්කම එනවනේ බාහිරින් පුතේ මේ අම්මා කියන shabdෙ දානවා. ඒ shabdෙට බාහිර shabdෙට අභ්‍යන්තරේ ප්‍රතිකම්පනයනේ අපි කියන්නේ මා මා මා කියලා මේ දරුවා shabd පිට කරනවා කියලා එළියේ එන shabdෙටම හා සමාන shabdෙ. ඒකනේ ඕනම රටක ඉන්න දරුවා ඒ ඒ රටේ තියෙන shabdෙන්නේ දාන්නේ නේද? අපි ඒකට උපමාවකුත් පෙන්වන්නේ අර ගිර වගේ. ගිරා පොත ජාතකේ. අර ගිරව දැන් අපේ දැන් අපේ අපේ රටේ වුණත් මේ ගිරා ඇති කරන ගෙවල් වල ඒ ගිරව සිංහලෙන් ඒ භාෂාවම කතා කරන ගිරව් ඉන්නවා නේද එතකොට ඒ දැකලා තියෙනා නේද ගිරව් එහෙම පෙත්තපත් කෑවද කියලා පෙත්තපත් කෑවයි කියන එතකොට මේ ගිරවට ප්‍රතිකම්පනයක් නේද මේ සිතට ගිරව කියනවා කියලා දෙයක් නැහැ ගිරව කියන දෙයක් කියලා දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ ප්‍රතිකම්පනයක් මේක මේ මේක බොහොම මේ ඇත්තටම අවිද්‍යාව කියන්නේ නොදන්න කමනේ. අපි මේ සත්‍ය නොදන්නවා නම් නොදන්න තාක් අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරිලා යනවා. වැටහෙනවද? අන්ධයාට ලෝකෙ පේන්නේ නැහැ. අන්ධයාට ලෝකෙ මුකුත් පේන්නේ නැහැ කියන්නේ අන්ධයා හැමදාම කළුවරේ. අන්ධෙක් වගේ ජීවත් වෙනවා. අන්ධෙක් වගේ මැරිලා යනවා. අපි අපේම දැස් අපේම අතින් වහගෙන අපි සැබෑ ලෝකයේ අන්ධයෝ වෙලා. අපි දැස් තියෙද්දි නොපෙනෙන අය. අපිට දැස් තියෙනවා. අපි මනුස්ස ආත්මය ලැබලා. නමුත් අපි අර සත්තු වගේ මේ ලෝකේ ගැන දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. අය ඉපදුනේ, අය ජීවත් වෙන්නේ, අය මැරෙන්නේ. අපිට කිසිම ගැළපීමක් නැහැ. මොකද්ද මේ වෙන්නේ කියලා අපිට අදහසක් නැහැ. එතකන් අපි පා වෙනවා අවිද්‍යාව තුළ. මේ ලෝකයක් ඇත්තටම තියෙනවද කියලා. බුදුන් වහන්සේ සත්‍ය ගවේෂි. මේ සත්‍ය නොදන්න කමට සත්‍ය තමයි ඒ. ඉතින් අපි ගොඩාක් ධර්ම දේශනා දේශනා කරලා තියෙනවා. ඒ දේශනා ඔබතුමිය අහලා තියෙන බව පේනවා. විශාල ප්‍රමාණයක් අහලා තියෙනවා. ඒ දේශනාවම නැවත කිය මෙතනදී ඔබතුමීට නැවත ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ. ඒව ඔබතුමීට අහන්න හැකියාව තියෙනවා දේශනාවලින්. අපි ඔබතුමීට වෙනස්ම දෙයක් කියන්න යන්නේ. මේ පුංචි දරුවෝ සුපර්ස්ටාර් වැඩසටහන් කරනවා දැකලා තියෙනව නේද? ලොකු අයගේ සින්දු ඒ විදිහටම කියනවා නේද? අපි කියන්නේ පුංචි දරුවා කියනවා කියලා නේද? නැහැ. එතන වෙන්නේ ප්‍රතිකම්පනයක්. අතර පුංචි දරුවා කියනවා කියලා දෙයක් නෙමෙයි. අපි ඒක පනවන්නේ පුංචි දරුවා. මෙතන වයසක් නැහැ කිව්වේ ඒකයි මේ විඤ්ඤාණයට. මේ සිතට වයසක් නැහැ. වයස මේ ප්‍රසාදේ කොතනද වෙන්නේ ප්‍රසාදයක් ඇතර තියෙන්නේ. ස්කන්ධයක් එතන තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රසාදේ ඒ ප්‍රසාදේ කොතනද ස්කන්ධේ කොතනද ඒ ඒක එතන එතන සංඥාවක් තියෙන්නේ. අපිට යම් શબ્දයක් කම්පණය වෙනවනම් ඒ සද්දෙට ප්‍රතිකම්පණය කරන එක. අපි කියන්නේ අර ටියුන් කරනවා වගේ. ඒක තමයි මේ පුංචි දරුවාගේ සිද්ධ වෙන්නේ. බාහිර කම්පණයට ඒ શબ્දෙට අතුලාන්තේ ටියුන් වෙනවා. ඒක ප්‍රතිකම්පනයක් ඒ විදිහටම කිරීමේ හැකියාව කියන එක කරනවා නෙමෙයි. ඒක නැවත නැවත ඇසීම තුළ ඒ ශබ්දයටම ඒ ශබ්දයටම අනුගත ශබ්දයක් පිටවීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒක සිස්ටම් එකක්. අපි සුපර්ස්ටාර් වැඩසටහනේදී හිතන්නේ මේ දරුවා කියනවා කියලා ආත්මීය ස්වභාවය. නමුත් මේක ඕනමක දරුවෙකුට කරන්න පුළුවන්. නැවත නැවත වාර ගන්න විතරයි වැඩි කරන්න අර අහන්න සලස්වන වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න නැත්තම් ඒ කෙනාගේ කෙනාට වෙනස් වෙන්න පුළුවන් තීව්‍රතාවය අනුව. ඒකට අරමුණු කරන ඒ අරමුණු කරනවා ඒ අරමුණ තුළ ඒ තීව්‍රතාව ඒ ඒ ඒ શબ્දේම නැවත නැවත ප්‍රතිකම්පණය වීම. එහෙම නැත්නම් මේක සිස්ටම් එකක් ඇතුළේ. ඒ කියන්නේ අර කාටුන් එකක් හදනවා වගේ. එකම රූපේ නැවත නැවත වැටෙනකොට දුවන කාටුන් එකක් පේනවා. නේද? අන්න ඒ විදිහට තමයි මේ සිත හැදෙන්නේ. මේක ප්‍රතිකම්පනය. ඒකයි කියන්නේ පෙර සංඥා නව සංඥා කියලා. දැන් අපිට මේ මොහොතේ තියෙන අතීත සංඥාව. වර්තමානයක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා නේද? නේද? අපි අතීතය ගැන හිතුවත් ඒක මේ මොහොතේමයි අනාගතය ගැන හිතුවත් ඒක මේ මොහොතේමයි. හැබැයි මේ මොහොතේ මේ මොහොතේත් අපි දකින ඒ ඒ සිත මේ මොහොතට අයිතිත් නැහැ. මේකයි සත්‍ය. දැන් ඔබතුමිය ධර්මයේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ නිසා ඔබතුමියට ඒවා මතක් කරන්න විතරයි වෙන්නේ එතකොට. ඒ කියන්නේ අපි අපේ රූපෙත් කණ්ණාඩියෙන් බලන බව ඔබතුමියම කිව්වා නේ. නේ අපි දකින්නේ අපේ රූපෙත් අපි හිතනවා මේ අපි මගේ රූපේ කියලා. මේ හිතනවා මේ මම කියලා. අර පොත වගේ බාහිර පොත කියලා දෙයක් නැත්තම් අපි හිතන් ඉන්නේ රූපෙත් එහෙම දෙයක්වත් නැහැ. නේද? නේතම් මම මේසෝ හමස්මි නමේසෝ අත්තා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ. දැන් ඔබතුමියගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමියගේ ප්‍රශ්නේ තිබුණේ ප්‍රතිපදාව ගැන. එහෙම නේද? එහෙමයි. ගෞතමීට ඇත්තටම තියෙන ගැටලුව කොහොමද? සම්හංශ දැන් අර දැන් අර ඉස්සර වගේ සිතක් සිතක් කියන එක හැම වෙලාවෙම දැන් අර දර්ශනය දන්නවා නමුත් දැන් හිත ගොඩක් වෙලාට අර නිහඬතාවයකින් කැමැත්තක් දක්වනවා. ඒ ඔබතුමිය දැන් භාවනාවට යොමු වුණානේ. එතනදී ඔබතුමිය සමත වෙනේ වඩන්නේ. දැන් සමතේ වැඩි වෙනකොට සමතේ පැත්තට උපාදාන වෙනවනේ. මේ සංඥාව නෙමෙයි සංඥා අபிසංකරණයක් නේ හැමතැනම සිද්ධ වෙන්නේ. ඔබතුමිය අරමුණු කරන්නේ සමතේ නම් සමතේ උපාදාන වෙනවා. එතකොට ඔබතුමිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට යනවා. ඔව් එතනින් අපි අපි බොහොම පරිස්සමෙන් බැලන්ස් කරගන්න ඕන සමත විපස්සනා යුගන්ධන් ගමන. ඒ කියන්නේ ඕනම චිත්ත ඒකාග්‍රතාවයකින් විදර්ශනා වැඩි හැකියම හරණේ කියනකොට අපි ඇයි එක අන්තයකට යන්නේ? සමත විපස්සනා යුගන්ධන් ගමන. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ සමත භාවනාව නෙමෙයි ඒක පස්සක තවස කරපු දෙය. බුදුන් වහන්සේ පස්සක තවස ගාව සිද්ධාර්ථ තාපසතුමා විදිහට කටයුතු කරා. නමුත් එතනින් දුකින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආත්ම සංඥාව ගිලිහෙන්නේ නැහැ. කෙනා ඉන්නවා. කෙනා සමාධියේ ඉන්නවා. කෙනා නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ ආලර්කාලම උද්දකරාම පුත්‍රත් එහෙමයි. අරුප සංඥාවේ ඉන්නවා. ඊටත් වැඩිය සිව්ම ඉන්නවා. කෙනා නැති වෙන්නේ කෙනා ඉන්නවා. කෙනා ඉන්නකන් මූලික කෘත්‍යයන් කරන්න පරයන්කේ නැගිටිනකොටත් දුක එනවා. එහෙමයි. රාග දේශමෝ ප්‍රහීන වෙන්නේ එතකන් දුකෙන් මිදෙන්නේ එහෙනම් ඒක විමුක්ති මාර්ගය නෙමෙයි. දුකෙන් මිදෙන මඟ නෙමෙයි. බුදුන් වහන්සේ සොයන සත්‍ය එතන නැහැ. බුදුන් වහන්සේ ගුරුවරු අත්හැරියේ ඒකයි. බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී. බුදුන් වහන්සේ බැලුවේ ඊට පස්සේ මේ සිත තියෙනකන් දුක තියෙනවා. එහෙමනම් මේ සිත ගවේෂණය කරේ. සිත හැදෙන හැටි බැලුවේ මනෝපුබ්බංගම මේ මනස මූලික කරගත්ත ධර්මයක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. එහෙනම් මේ සිත තමයි අපිට මේ දුක තියෙන්නේ. එහෙනම් සිත හදන හැටි දැක්කොත් විඥාව හදන හැටි දැක්කොත් ඒ මැජික් එක නැති වෙනවා. මැජික් කරන හැටි දැක්කොත්. නේද? එතකොට අපි රැවටෙන්නේ නැහැ. අනේ එදාටයි යා මැජික් වලට කම්පණය වෙන්නේ නැත්තේ රැවටෙන්නේ නැත්තේ. එහෙනම් විඥාන මායාව කියන මැජික් එකෙන් අපිට මිදෙන්න නම් මැජික් එක හැදෙන හැටි දකින්න ඕනේ. ඒකයි අපි කිව්වේ මේ රූප කලාප ගැන. ඒක අපි කිය සුද්දාෂ්ටකයක් ගැන. අතන සුද්දාෂ්ටකය කියන්නේ පටවියාපෝ තේජෝ වර්ණගන්ධ රස ඕජා. හැබැයි මෙතන වර්ණගන්ධ රස ඕජා කියන වේගෙ වැඩි අපි. ඒක බොහොම අර දේශනාවල බොහොම සරල කරනවා. මේ දීක්ත සුත කියන එක ප්‍රධානයි. බුදුන් වහන්සේ අනිත් තුනම එකතු කරලා මුත කියනවා. හරිනේ? ගන්ධ රස අර පොට්ටබ්බ කයට දැනෙන උණුසුම සීතලයි රස දැනෙන එකයි ගන්ධය දැනෙන එකයි දැනීම් තුනන්නේ. තුනම එකතු කරලා මුත කිව්වා. බුදුන් වහන්සේත් කෙටි කළා. අයියේ එහෙම නැත්තම් මේ ධර්මයේ පැහැදිලි කරන්න එතකොට කෙනෙකුට තේරුම් ගැනීම අපහසුයක් වෙනවා. ඒ හැමෝටම එකම විදිහට ගැඹුරට වැටෙන්නේ ඒක නිසා මුකුත් නොදන්න පුංචි දරුවෙකුට අවුරුදු 7 අර රාහුල කුමාරයා වගේ එහෙම නැත්තම් අපි දකිනවානේ ඒ කියන්නේ කුමාරකාශ්‍යප පොඩි හාමුදුරුවෝ හිට අවුරුදු 7න් සෝවාන් වෙනවනේ. ඒතකොට පුංචි දරුවෙකුට මේක තේරුම් ගන්න පුළුවන් දෙයක්. පුතේ මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. අපි හිතන ලෝකයක් කියලා කියන්න පුළුවන්. ඒතකොට පුංචි දරුවා පොඩි කාලේ මුකුත්ම දන්නේ නැති එක දරුවෙකුට ඕක කියනකොට ඒ දරුවා ගන්න හරි සංඥාවක්. ඒ දරුවා පොඩි කාලේම සත්‍ය දැනගන්නවා. පුතේ මේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි පුතේ අපි හිතන දෙයක් කියන එක. ඊට පස්සේ අර වතුර භාජනයක් පෙන්නලා පුතේ මේ පේන ප්‍රතිබිම්බේ මේක බිම්බේ මේක කවුරුත් හදන එකක් නෙමෙයි මේක සබහදාම මේ ආලෝකය නිසා මේ මෙහෙම මේක මේක දිලිසෙන පුෂ්ඨය නිසා අපිට ඒකේ ප්‍රතිබිම්බේ පේනවා. ඒ වගේම කණ්ණාඩියට වැටෙන මේක තමයි අපේ හිත කියන්නේ කියලා. බුදුන් වහන්සේ පෙන්නනවා. අම්බලටික රාහුලහවද්ද සූත්‍රයේ. ඉතින් මේ බුදුන් වහන්සේගේම පුත්‍රාත්මේ රාහුල කුමාරයා කියන්නේ නේද? තමන්ගේම පුතාට නරකක් කරයිද නේද ඒක එතකොට ඇත්තටම රාහුල කුමාරයා බුදුන් වහන්සේ සමග ජේතවනාරාමේ නේ වැඩ ඉන්නේ එතකොට සමාජයේ අනිත් අය වගේ බුදුන් වහන්සේ මේ දැන් ආගේ පිරිවෙන් ගිහිලා ඉස්කෝලේ ගිහිලා ආපුතේ ඉගෙන ගන්න ඕනි මේ මේ යන්න ඕනි මා මේ තමන්ගේ ගුරුවරයෝ ගාවට ගිහිලා ඒවා අධ්‍යාපනය කරන්න ඕනි එහෙම කිව්වද බුදුන් වහන්සේ නෑ නේද දැන් ඉන්න හාමුදුරුවෝ එහෙම නේද කියන්නේ. ඒක ලොකු දෙයක් නේද? ඒ කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහෙත්වා කියලා සබ්බ දුක්ඛ නිස්සරණ දුකෙන් මිදීම සඳහා නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඉමං කාසාවත් ගහෙත්තා ඔය කසාවත මට දෙන්න ස්වාමීනි අනුකම්පා උපහාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි මේ වාක්‍ය කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ ඒ ඒ ඉල්ලීම තුළ උපාද්‍ය භික්ෂුන් වහන්සේ බැඳිලා ඉන්නවා ඒක විනය පිළිකෙනුත් තියෙනවා ඒ කාන්තේම පැවිදි කළ යුතුයි ඒක බුද්ධින් බුදුන් වහන්සේගේ බුද්ධ න්‍යාය යමෙක් පැවිද්ද ඉලානේ සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණතය කියලා එයා සිත දැකලා සිතේ සත්‍ය දැකලා ඒක ධර්මයේ දැකලා නම් ඒ ධර්මයේ එයා අවබෝධ කරගන්න නම් ඊට සිත දකින්න සිව්පසය ඕනේ. එයා හම්බ කරගන්න එදිනෙදා කටයුතු කරන්න ගියොත් එයාට ඒක දුෂ්කර වෙන නිසායි ඒ පැවිද්ද පහසු නිසායි එහෙම කියන්නේ. එතන සිව්පස්සේ දෙනවා නම් කවුරුහරි සිත දකින්න පහසු නිසා. සිතේ සත්‍ය දැකලා මිදෙන්න හැකියාව පහසු වෙන නිසා. ඒකටයි පැවිද්ද ඉල්ලන්නේ. අද මේවා ගොඩාක් වෙලාවට පුදුමාකාර ගමනක් යනවා සමාජය. නේද? නේද? වෙනම විෂයන් හදාගෙන වෙනම අධ්‍යාපනය කියලා හදාගෙන අන්තිමටම දුකෙන් මිදෙන මග පැත්තක. වෙනම පුදුමාකාර සංස්කෘතියක් තුළ හිර වෙලා. හැමෝම මේමයි. කට්ටියක් ආමසය තුළ හිර වෙලා. කටද මේ මේ වගේ අපි අපි මේ හැමතිස්සෙම අපි දකින්න ඕන නිර්මල ගමනක් යන්න ඕනි. බොහොම පිරිසිදු මාවත හඳුනා ගන්න ඕනි. පිරිසිදු මාවතක ගමන් කරන්න ඕනි. අපි කාටවත් දොස් කියන්නේ නැහැ. කාටත් පුළුවන් හැදෙන්න. ඕනම කෙනෙකුට පුළුවන් මේ මගට ප්‍රවේශ වෙලා සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න. ඒක නිසා වර්ධින්න පුළුවන් හැමෝටම. ඕනම කෙනෙකුට වර්ධින්න පුළුවන්. අපිටත් කාලයක් වැරදුනා. ඒක නිසා අපි අපි හැමෝම කරුණාවෙන් දකිනවා. අපි කිසිම කෙනෙකුට අන්තයකට දාලා හිතන්නේ මෙයා හොඳ නෑ, මෙයා හොඳයි කියලා අන්ත දෙකක් නෑ. හැමෝම එකයි. හැමෝම මිනිස්සුයෝ. හැමෝම මේ සතා සිව්පාවපාව නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. කොයිතරම් කරුණාවන්තයිද නේද එහෙම ඉතුනහම අපිටත් එහෙමයි දැනෙන්නේ අපි කාටවත් එහෙම මුකුත් එහෙම අන්තයකට දාලා එහෙම යන්නේ නැහැ අපි කියන්නේ මේ සත්‍ය හැමෝටම අවබෝධ කරගන්න හැමෝම දේශනා කරන්න සත්‍ය ධර්මයේ අපි නමක් දාලා නැහැ රූපයක් දාලා නැහැ කෙනෙක්ගේ එකක් මේක නෑ අපි අපි කියන්නේ සබහාදාමට අපි කියලා කෙනෙකුත් මෙතන කවුරුත් නැහැ එතන කිසි කෙනෙක් නැහැ ඇයි එහෙම කියන්නේ සමහර අය අපෙන් අහනවා මේ අපි අපි කියලා ස්වාමීනි කියන්නේ කවුද උතන ඉන්න අනිත් අය කියලා. දැන් මෙතන කිසි කෙනෙක් නැහැ. අපි කියන්නේ සබහාදාමට මේ ආර්ය භූමිය ඉඳන් කතා කරන්නේ. ආර්ය භූමියට ආමන්ත්‍රණය කරනවා. ඔබට අත දෙනවා එන්න. ඔබ ප්‍රපාතයට වැටෙන්න යනවා. අපි ඔබට අත දෙනවා ප්‍රපාතයෙන් ගොඩ ගන්න. ඔබ සසර දුකට වැටෙන්න යනවා. අපි ඔබ සසර දුකෙන් ගොඩ ගන්න උදව් කරනවා. එච්චරයි අපි කරන්නේ. කල්‍යාණ මිත්‍රයා යුතුයකම යුතුය කරනවා. කල්‍යාණ මිත්‍රයා පණිවිඩය කියනවා. සත්‍ය කුමක්ද ඒ සත්‍ය ඒ සත්‍ය ලෝකට හෙළි කරන එක ඒ පණිවිඩය පමණයි කල්‍යාණ මිත්‍රයාට දී හැකි වන්නේ යා යුතු වන්නේ ඔබමයි ආනන්දය ජේතවනාරාමයට පාරක් කියයිද එන ආකාරයක් කියයිද ඕන් වෙන කොහෙවත් යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ මේ කල්‍යාණ මිත්‍රාට කල හැකි වන්නේ පණිවිඩේ දීම පමණයි සත්‍ය නම් සත්‍යමයි ඒ සත්‍ය අප අවබෝධ කළා කිව්වේ බොරුවට නෙමෙයි. ඒකාන්තයි. නමුත් ඒක කවුරුවත් පිළිගන්න අවශ්‍ය නැහැ. අපි මුකුත් කියන්නේ නැහැ. අපි ප්‍රතිපදාව පෙන්නනවා. ඔබට ආයුතු මාවත පෙන්නනවා. ඔබ ඒ මග යයි නම් ඔබට ඒ ප්‍රත්‍යක්ෂ ඒ ඔබටත් ඒ ප්‍රත්‍යක්ෂ වෙයි නම් ඔබට ඒ ප්‍රත්‍යක්ෂ නම් පමණක් බාර ගන්න කියනවා. ඔබට යමක් දැනේ නම් පමණක් බාර ගන්න. මේක අපි විශ්වාස කරන එකක් නෙමෙයි. කවුරුවත් මේක විශ්වාස කරන්නත් එපා. අදහන්නත් එපා. අපි කිව්වා කියලා එන්නත් එපා. ඔබ කළා බලන්න. ඔබට යමක් දැනෙනවා නම් ඔබ ඒ ප්‍රත්‍යක්ෂතාවයේ උඩ බාර ගන්නවා විනා අපි කිව්වා කියලා ගන්න එපා. වැටහෙනවද? ඒක ඒකාන්තයි. අපි කියන දේ හොඳින් අසන්න. අබෝරුවක් කියනව නෙමෙයි. මේ සත්‍ය ධර්මයේ කවුරුන් දේශනා කරත් ඒ ආර්ය භූමියයි. ආර්ය භූමිය දෙන්නේක් නෑ එක්කෙනයි. ආර්ය භූමිය හැමෝම එකයි. කෙනෙක් පුජ්‍යලයක් නෑ. අපි කව බුද්ධ කියන්නේ මේ සිතුවිලි වලින් මිදෙන තැන හැම කෙනෙක්ගේම හැම කෙනෙක්ගේම සිතුවිලින් වැහිලා තියෙන බුද්ධ ස්වභාවය කියලා. අපි කව සෑම සිතක් තියෙනවා නම් එතන මිදීමකුත් තියෙනවා. එනම් බුද්ධ හැම සිතකම බුදුන් වැඩ ඉන්නවා කියලා. බුදුන් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධ ස්වභාවයයි. එතන ආත්ම දෘෂ්ටියක් නැහැ. ආත්මයේ ආත්මීය ස්වභාවයක් නැහැ. එතන බුද්ධ ස්වභාවයයි. උපකහනවා බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා උපක හමුණ ගැසලා එනකොට ඔය ගාශීෂේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලැබලා එතනින් ඒ වනාන්තරයෙන් එන විට උපක මගදී හමු වෙලා අහනවා ස්වාමීනි ඔබ කවරෙක්ද ඔබ මිනිස්සෙක්ද නෑ මම මිනිස්සෙක් නෙමෙයි ඔබ දෙවියෙක්ද නෑ මම දෙවියෙක් නෙමෙයි එතන එහෙනම් මිනිස්සෙක් ඉන්න පුළුවන්ද එහෙනම් බුද්ධ කියන්නේ මිනිස්සෙක් වෙන්න පුළුවන්ද කවදාවත් නැහැ නේද නැහැ නේද? නැහැ. සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත් වුණා. සිතුවිලි වලින් සත්‍ය දැකලා සිතේ මිදිලා ඒ විමුක්ති මාර්ගයට විමුක්තිසයටපත් වුණා. ඒ කියන්නේ බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. මේක හොඳින් දකින්න ඕනි තැනක්. ස්වාමීනි ඔබ කවරේද ඔබ මිනිස්සෙක්ද නෑ මම මිනිස්සෙක් නෙමෙයි එහෙනම් ඔබ දෙවියෙක්ද නෑ මම දෙවියෙක් නෙමෙයි ඔබ බ්‍රහ්මයේද නෑ මම බ්‍රහ්මයෙක් නෙමෙයි ඔබ බ්‍රාහ්මණයේද නෑ මම බ්‍රාහ්මණයෙක් නෙමෙයි ඔබ ගන්ධබ්බේද නෑ මම ගන්ධබ්බේක් නෙමෙයි ජටිලයෝ නිගණ්ඨය බ්‍රාහ්මණය කියපු ওই වචන ලිස්ට් එකම තියෙනවා ඔය ඔය සූත්‍රයේ තියෙන තැන නමුත් බුදුන් වහන්සේ ඒ සේරම නැහැ කියනවා ඊට පස්සේ අහනවා එසේනම් ස්වාමීනි ඔබ කවරෙද්ද අන්න එතකොට කියනවා බුදුන් වහන්සේ මම බුද්ධ වෙමි. බුද්ධ කියන්නේ මිනිස්සෙකුත් දෙවියෙක්වත් කවුරුවත් සත්වේ පුජ්‍යලයක් නෙමෙයි. ඒ සබහාදාමේ න්‍යායයි. ආත්ම දෘෂ්ටියක් නැතන ආත්මේ ගිලිහු තැන බුද්ධ ස්වභාවයයි. වේදය තුල තියෙනවා ශුන්‍යතාවයක්. ඒ ශුන්‍යතාවය තුල කෙනා ඉන්නවා. මා කෙනා ඒ අරූප ධානවලත් කෙනෙක් ඉන්නවා. රූප ධානවලත් කෙනෙක් ඉන්නවා. ලෞකික ධානවල කෙනෙක් ඉන්නවා. කෙනා නැති වෙන්නේ නැහැ. කෙනා සමාධියේ ඉන්නවා. පාවේ පාවේ ඉන්නවා. එතන කෙනා ඉන්නවා. කෙනා නැති වෙලා නැහැ. එතන දුකෙන් මිදෙන මගක් නෙමෙයි කිව්වේ ඒකයි. ඒතන ශුන්‍යතාවය තුල කෙනා ඉන්නවා. නමුත් මේ බුද්ධ කියන තැන මේ ශුන්‍යතාවේ නෙමෙයි. කෙනා නැති වෙන තැනයි බුද්ධ. ඒක අනිමිත්ත ශුන්‍යතා ප්‍රණීත චිත්ත විමුක්තියකයි බුද්ධ ස්වභාවයේ තියෙන්නේ. වැටහෙනව නේද ඒක? ඔව් ඒකයි ඇත්ත. එහෙනම් අපේ අපි අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙතන අපිට වැදගත් වෙන්නේ මේ සිතේ සිත සිත මොකද්ද? සිත කියන්නේ කුමක්ද? එහෙනම් සිතෙන් මිදෙන මගකුයි අපිට වැදගත් වෙන්නේ. අපි මේක සමතේ කරනවාද? අපි පාරයන්කේ ඉන්නවාද? අපි ඕ එකක්වත් වැදගත් නැහැ. වැදගත් වෙන්නේ අත්තම කියනවනම් රාග දේශ මොහ ප්‍රහීන කරන මග ආශ්‍රව කෙලෙස් ඡය කරන මගයි. යමෙකුට කෙලෙස් තියෙනවා නම් ඔහු කෙලෙස් තියෙන තාක්කල් සසර දුකෙන් මිදලා නැහැ. ඒක ඇත්ත. කෙලෙස් තමයි කෙනේ මේ ගමේ මග සාධකේ මේ මග දර්ශකේ වන්නේ කෙලෙස්. කවුරුන් හෝ යමක් ප්‍රකාශ කරයිද ඒකෙන් පළක් නැහැ අයියේ. ඒ මොනවා කිව්වත් සිතුවිලි. අනිත් අයට පේනවා කෙලෙස් තියෙනවද නැද්ද කියලා. අනිත් අයට පේනවා තව කෙනෙක් මෙහා ගහ ගන්න යනවා නම් මරා ගන්න යනවා නම් ඉරිසියා කරනවා නම් වෛර කරනවා නම් මේ එක එක එක එක සිතුවිලි මාව මා මොන හරි ව්‍යාපාර මොන හරි කරන්න දඟලනවා එතන කෙලෙස් තියෙනවා. එතන සංඥා අபிසංකරණේ තියෙනවා කෙලෙස් තියෙනවා කියන්නේ. එතන දුකෙන් මිදෙන්නේ එතන නිවන් මඟකුත් නැහැ. දකින්න ඉර පායන්නාසේ කවුරුත් කියන්න ඕනේ නැහැ නැගෙනහිරෙන් ඉර පායනවා කියලා. ඉර නගින නිසායි නැගෙනහිර කියන්නේ. එහෙනම් කෙලෙස් නැති වෙන පාරයි නිවන් මඟ තියෙන්නේ. මේක හරි ලේසි දකින්න. හරි පහසුයි. කවුරුවත් කියන්න ඕනේ මම රහත් කියලා, මම සෝවාන් කියලා. අනිත් අයට පේනවා කෙලෙස් එයාගේ කොච්චර තියෙනවද කියලා. කෙලෙස් එයාගේ තුනී වෙන්නේ කොයි තරමටද? ඒ තරම්ම ඔහු මේ මාර්ගය තුල දියුණුවයි කියලා ඔක්කොටම පේනවා. වැටහෙනව නේද? මේක 20 වෙනි සතවර්ෂ වෙන්න පුළුවන්. නමුත් මේ කොයි කාලෙක ඕනම කෙනෙක් කොතනක හිටියත් කෙලස් තියනවා නම් බුදු සමය නෙමෙයි මේ කොයි කාලයක්වත් නැහැ. කෙලස් වලට. කෙලස් නැත්තම් එතන තියෙන්නේ සිතින් මිදිලා. නැවත පණවන්න බෑ. නැවත උපත්තිය පණවන්නවත් එතන ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් නැතිව උපදින කවුද? උපදින කවුද ඉන්නේ කෙනෙක් නැහැ. හැබැයි කෙලස් තියනවා නම් කෙනෙක් ඉන්නවා. කෙලස් නැති තැන කෙනෙක් නැහැ. මේකයි මග. වැටහෙනා නේද? මේ මෙතන යා යුතු ගමන තියෙන්නේ. හැබැයි මෙතන බුදුන් වහන්සේ දේශනා කරනවා ක්‍රමවේදයක්, ප්‍රතිපදාවක්, පිළිවෙලක්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා. ඒතර අනුපිළිවෙන් යන මගක් දේශනා කරනවා. එතකොට සත්‍ය ඥානෙ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන බුද්ධ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය දැකීම තුළින් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ හිමාලය පර්වතය වගේ කෙලිස් නැති වෙනවා කියලා. ආනන්දේ මගේ අතේ තියෙන ගල් කැටයේද ලොකු මේ හිමාලය පර්වතයේද ලොකු. ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි මේ ගල් කැටේ. අන්න ඒ වගේ ආනන්දේ යමෙක් මේ දර්ශනය අවබෝධ කරයිද ඒ දර්ශනය අවබෝධ කරලා සම්මා දිට්ඨියට පැමිණෙයිද මේ හිමාලය පර්වතය වගේ කෙලෙස් නැසුවා කියනවා අන්නේ කෙනා හිමාලය පර්වතය වගේ මේ කෙලෙස් නැසන කෙනායි දර්ශනයටපත් වෙන කෙනායි සෝතාපන්න කියන්නේ අනුසෝතය තුළ සිත යන ආකාරයට යන කෙනා ඒ සිත කියන්නේ කුමක්ද දැන් අපි බලමු සිත කියලා දෙයක් නැහැ බාහිරේම ප්‍රතිබිම්බයක් සිත කියන්නේ නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පර කතං අගං සේලා තෙරණිය දේශනා කරනවා. මේ බිම්බේ තමා හැදුවෙත් නෑ වෙන කෙනෙක් හැදුවෙත් නෑ. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ හේතු නිසා හටගත් එකක් හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් මේ සිත කියන එකක් එහෙම පවතින දෙයක් නෙමෙයි තියෙන්නේ. මේ මේ ආලෝකයේ තියෙනකොට පේනවා ආලෝකේ නැත්තම් පේන්නේ නැහැ. ශබ්දයක් වෙනවා ඇහෙනවා ශබ්ද නැත්තම් ඇහෙන්නේ නැහැ. වෙන දෙයක් නැහැ. මේ ඇඟ ඇතුලේ තියෙන හිතක් ගැන නෙමෙයි කියන්නේ. හේතුඵල ධමයක් සිත කියන්නේ. සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. සිතක් අපි පනවගෙන ඉන්නේ. දෘෂ්ටියක්. ආත්ම දෘෂ්ටියක් අපි ගාව තියෙන ආත්මයක් කියලා දෙයක් කොහෙවත් නැහැ. අපි අර ශබ්ද වලට අර රූප වලට ශබ්ද එකතු වෙච්ච එකටයි සිත කියන්නේ. එහෙමයි. ඒකයි අපි ප්‍රසාද රූපේ රූප කලාව 54ක් කරනම් එකතු වෙනවා. ඒක ලොකු ගැඹුරු වැඩි. ඒක තේරෙන්නේ නැහැ. එතන සුද්දාස්ත්‍රකය කියනකොට පටවියාපෝ තේජෝ වාය ඒ කියන්නේ මහා භූත නිසා සාධක කරගත්ත වර්ණගන්ධ රසෝජා එකතු වෙනවා කියලා කියනවා වර්ණගන්ධ රසෝජා තමයි මේ මේ වර්ණේ ආලෝකේ එළිය අම්මගේ හැඩතලේ ගන්ධ රසෝජා තමයි ඕජා කියන්නේ ශබ්දේ ගන්ධ රස කියන්නේ මේ ගන්ධයයි රසයයි ඕජා කියන්නේ ශබ්දේ කියන්නේ වේගීකුයි තියෙන ශබ්දයක ඒකයි ඕජා කියන්නේ නමුත් මේවා මෙහෙම කිව්වම තේරෙන්නේ සාමාන්‍ය වයසක අම්මා කෙනෙකුටත් මේ ධර්මයේ වැටහෙන්න ඕනේ. එහෙනම් මේ මුකුත් නොකිය අපි කියනවා මේ හැඩ ආලෝක හැඩතලේ එනකොට අම්මගේ ශබ්දෙ දැම්මාම මේ දෙක එකට එකතු වෙලා එනවා කියලා. ඒකට එකතු වෙනවා කියන එකයි පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ. ඒකයි සංකාරය කියන්නේ. සංඛාරක සෑම සංඛාරකම શબ્දයකට රූපයක් තියෙනවා නාමයට රූපයක් තියෙනවා නාමයි රූපය කියන්නේ ඔහොම ඔහොම සරලව ගත්තොත් ඔක ඕන කෙනෙකුට තේරෙනවා. නාම කියන්නේ ශබ්ද කියලා ගත්තොත් මේ රූපේ කියන්නේ නෑ වර්ණ හැඩතල කියලා ගත්තොත් හරි පහසුයි මේ ධර්මයේ. අපි අයි අමාරු කරගෙන තේරෙන්නේ නැති විදිහකට මේව ගලප ගන්න බැරුව ඉන්නේ. අපි කොහොම තේරෙන විදිහට සරල කරගත්තාම හොඳයි. බුදුන් වහන්සේ මුත කිව්වා වගේ. ගන්ධේ රසයි මේ උණුසුම සීතල මේ පහස කියන ඒවා බුදුන් වහන්සේ එකතු කරලා මුත කියලා එකවතනක් දැම්මනේ අකුරු දෙකකේ. අයි අපිට බැරි. නේද? ඉතින් අපිටත් පුළුවන් එහෙනම් ඒක හරි පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. දිට්ඨ සුත මේ පේන ඇහෙන දැනෙන එකතු වෙන එක. ඒ එකතු කරගත්තොත් තමයි මෙතන කෙනෙක් ඉන්නේ. එහෙම නැත්නම් දික්ක දික්ක මත්තම් එකතු කරන්නේ නැහැ. එතකොට සුතේ සුත මත්තම් එකතු කරන්නේ නැහැ. එහෙනම් පටිච්චසමුපාදයේ ගිලි වෙන තැන පටිච්ච කරන්නේ නැහැ, ගැට ගන්නෑ. වැටහෙනවද? වැටෙනවා එහෙම වුණොත් අම්මගේ හැඩතලේ අර හැඩතලේ විතරයි શબ્ද නෑ කවුරුත් බාහිරින් කියන්නේ අම්මා කියලා. එතකොට එතන කවදාවත් අපිට සිතක් හම්බ වෙන්නේ ඇයි શબ્දයක් නැතුව සිතක් නෑ. ඇයි අපි ආයන්න කිව්වත් શબ્දයක්, මයන්න කිව්වත් શબ્දයක්. අපි මේ පේන හැමදේම අපි අපි එළියෙන් શબ્දයක් දාන්න શબ્ද සංඥාව කියන්නේ එළියට શબ્දයක් එන එකක් නෙමෙයි. සංඥාවක් කියන්නේ. ශබ්ද සංඥාවක් කියන්නේ අපි හිත ඇතුලෙන් අපි හිතනවා පොත කියලා හිතන එකම શબ્දයක්. ශබ්ද සංඥාව කියන එක හරි ගැඹුරුයි නේ එතකොට. ඒකේ શબ્දයක් නැහැ. දැන් අපි හිත ඇතුලෙන් හිතනවා. අපි එළියට શબ્දයක්වත් දාන්නේ මේ පොත, මේ මේසේ, මේ මේ බිත්තිය. මොන මොන හරි අපි හිතනවා කියමු. ඔය හැමදේම શબ્දයන්. ඒ එළියට දාන්නම ඕන શબ્දේ. ශබ්ද සංඥා කියන්නේ මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කිව්වේ. සංඥාව කියන්නේ එළියට දාන එකක් නෙමෙයි. සංඥාවක්. අපි හීනයක් දකිනවා. අපි හීනයක් දකින්නේ චිත්තයක් කියන සංඥාවක්. අපි හීනෙන් අපි සිතුවිල්ලක් දකින්නේ. සිතුවිල්ලක වර්ණ තියනවාද? සිතුවිල්ලක ශබ්ද තියනවාද? නැත්නම් සංඥාවක්ද තියෙන්නේ? චිත්තයක්, චිත්ත සංඥාවක්. චිත්ත සංඥාවක් හීනෙන් දකින්නේ සිතුවිල්ලක්. අපි පුටුව කියලා හිතන එකක් තියෙන්නේ. ඒක සංඥාවක්. මේක හරි ගැඹුරුයි එතකොට. ගැඹුරුයි නේද? එහෙමයි ස්වාමීන් අර හිතින් කියනවා කියන එක මං අදමයි අහුවේ ස්වාමීන් වහන්සේට. ඒක ඇත්තටම ඔබතුමියට මේ මේ වෙනස් විදියට දේශනා කරන්න හිතුවා. ඒකට හේතුව එකක් ඔබතුමිය තරුණයි. අනිත් එක තමයි ඔබතුමියට තරුණයෙක් විදියට ඒක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ වයසට අම්මලා ටිකක් අපහසුයි. ඒක නිසා ඔබතුමියට ඒක වෙනස් වෙනස් විදිහට පැහැදිලි කරා. මොකද ඊට වැඩිය ගැඹුරින් යනවා එතකොට. ඊට වැඩිය ලං වෙනවා ක්ලෝස් කියන්නේ. ඊට වැඩිය ලං වෙනවා ධර්මයට. ඊට වැඩිය දැනෙනවා එතකොට. අය ඇත්තටම අපි හීනේ දකින්නේ චිත්තයක්. චිත්තයක් කියන්නේ එතන වර්ණ ශබ්ද නෙමෙයි. මේ මනසට එළියට එන්න බෑ කියන්නේ ලොකු කතාවක්. නමුත් අපි අපි මේ වතුර තිබා එන්නේ හිතට හිතට වතුර බොන්න බෑ. බඩගිනි වෙන්නේ හිතට හිතට බත් කන්න බෑ. ඇවිදිනවා කියන්නේ හිත හිතට ඇවිදින්න බෑ. ඇයි මේ මොකද්ද කියන්නේ? හිතට පුළුවන් ද කකුල වෙන්න? කවදාවත් මේ හිතට බෑ එළියට එන්න. හිත කියන්නේ චිත්තයක්. චිත්තයක් කියන්නේ අර શબ્දයක්. අර කම්පනය ඒකයි ධ්වනියක් කිව්වේ. ගොඩක් අයට තේරෙන්නේ මේක කම්පනයක් ධ්වනියක් කියවම තේරෙන්නේ මෙතන ආත්මයක් නැහැ කියවම තේරෙන්නේ මේක අනාත්ම ධර්මයක් කිව්වම ඒකත් තේරෙන්නේ මේක සවිඥානික නැහැ අවිඥානිකයි කිව්වම ඒකත් තේරෙන්නේ මේක මේක මෙහෙම නෙමෙයි භෞතික න්‍යායක් කිව්වොත් මුකුත්ම තේරෙන්නේ නැහැ. මෙතන කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. හඳුනාගත්තොත් දවස ඔබ නිවන් දකිනවාමයි. මෙතන කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙනවා. සලායතන නිරෝධෝ නිබ්බාන. අනේ ආයතනික ක්‍රියාවලිය එතන නිෂේධනය වුණු වෙලාවේ ඔබ නිවන් දකිනවා. මෙතන සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එක නියාම ධර්මයක්. ඒ කියන්නේ මේ සබහදාව. ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. මේක අවබෝධ කරන්නයි ඔක්කොම කරන්නේ. ඔය සමතේ වලන් හිත විසිරෙනකොට පේන්නේ නැති නිසා. විදර්ශනා කියන්නේ මේක විදසුණු අර විදගෙන යන නුවණට යසු වෙන්නේ. අපි එන එන අරමුණ බලනවා කියන්නේ ඕක දකින්නයි. එන එන අරමුණෙන් අපි රැවටිලා ඉන්නේ. අපිට දෙයක් වෙලාට ආත්මීය ස්වභාවයක අපීර වෙලා ඉන්නේ. නැත්නම් එහෙම දෙයක් මොකුත් නැහැ. මම මේක දකිනකොට අපේ මර ලෝකෙට තියෙන අර වටිනාකම අර අගේ සීරෝ වෙනවා. ඒ සීරෝ වෙනවා කියන්නේ හරියට නිකන් 5000ක් වලේ නිකන් හිස් කොලයක් වෙනවා. එතකොට පොඩි ළමයාගේ අපිට රොකට් හැදලා උඩ අරින්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒක කරන්න එතනට කොහොමද අපි යන්නේ? අපිට 5000 වටිනවා. මේ අවබෝධය ඇතුව ජීවත් වෙන්න පුළුවන්. නෙළුම් කොලේ දියමිද නොගැටි නොඇලි තියෙනාසේ සමාජයේ සමග නොගැටි නොඇලි රහතන් වහන්සේ මේ අවබෝධයෙන් කටයුතු කරනවා. මහා ශාන්ත සුවයක් දැනෙනවා. ආයෙත් මැරෙන්න කෙනෙකුත් නැහැ ඉන්න කෙනෙකුත් නැහැ. මේ ෂනේ මේ ෂනේ විතරයි. F2 අරනකොට ලෝකෙ මැවෙනවා. F2 වහනකොට ලෝකෙ නැහැ. තීන ලෝකයක් නැහැ. තීන ලෝකයක් නැහැ මහණෙනි කිව්වේ ඒකයි. තීන ලෝකයක් නෙමෙයි මහණෙනි කිව්වේ ඒකයි. ඒ කියන්නේ අත කිව්වත් වැරදි මහණෙනි. නැත කිව්වත් වැරදි මහණෙනි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධති කිව්වේ ඒකයි. යේ ධම්මා හේතුප්පගවතේ සංහේතුන් තථාගතෝ කියලා අර අස්සජි මහරහතන් වහන්සේ නේද අර සාර සරියුත් හිමියෝ ගිහි කල අර අර දේශනා කරනවා නේද ඒ වාග්යවතුන් වහන්සේ හේතුඵල ධහමක් දේශනා කරයි කියලා යේ ධම්මා හේතුප්පගවතේ සංහේතුන් තථාගතෝ කියලා ඉතින් මෙන්න මේ විදිහට මේ ධර්මයේ හැමතැනින්ම ඔබතුමියට පැය ගාණක් වුණත් අපිට කියන්න පුළුවන්. ඕනම සූත්‍රයක් අරගෙන පැහැදිලි කරන්නත් පුළුවන්. කාට නම් තේරෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි එකම කතාවයි කියන්නේ. මේක අනාත්ම කතාවක්. මේක ආත්ම කතාවක් නෙමෙයි. මේක දකින්න ඕනේ සවිඥානික මනසකට නෙමෙයි මේක හසු වෙන්නේ. මේක අවිඥානික මනසකට හසු වෙන්නේ. ඔබතුමියගේ මනසේ කොයිතරම් ඔබතුමිය තරුණියක් විදිහට කොයිතරම් ඔය තියෙන ආත්මීය ස්වභාවයේ පිනවීමේ ස්වභාවයේ කම්සපේ ස්වභාවයේ ඒ ඒවා කොච්චර දුරට තියෙනවද අලෙන ගැටෙන ස්වභාවය කියලා අපි දන්නේ නැහැ කියන්නේ. තරුණ මදේ තියෙනවා තරුණයින්ගේ. තරුණයින්ට තියෙනවා මේ ලෝකේ ඒ තරුණයින්ට පණ තියෙන ගතියක් තියෙනවා. ඒ තරුණ මදේ කියන්නේ ඒකට තමයි. ඉතින් ඒ ස්වභාවයත් එක්ක මේක අවබෝධ කරනවා කියන එක නම් පහසුත් නෑ. මොකද මේක 20 වෙනි සතවර්ෂය. ඔක්කොම අත ළඟ තියෙනවා. හෑන්ඩ් ෆෝන් එක අතර ගත්තාම කාම ලෝකයේ විමානයක්. ඒකෙන් අනිත් පැත්තට ගියොත් මේක ද්වේෂයේ විමානයක්. iriසියා වෛරේ ක්‍රෝධේ විමානයක් අත ගාවම තියෙනවා. ඉතින් කොයි පැත්තට ඔබනවද කියන එක තමන් ගායේ ඒකත් ඇත්තට කවුරු හරි කෙනෙක් ඒක පැත්තකට කරලා දාලා වැඩක් නැහැ කියලා යන්න පුළුවන් කෙනෙක්ට විතරයි මේ වගේ යන්න පුළුවන්. මේක සත්‍ය දකින්න කෙනෙකුටයි බුදුන් වහන්සේ සත්අට්ඨාන කුසල කියලා දේශනාවක් තියෙනවා. සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා. ආස්වාද ආදීනව නිස්සරණ දකින්න මෙන්න මේ සමුදයන්ත අච්චගමයන්ත කියන දෙක දකින්න කියලා. ඇති වෙන හැටි දකින්නවා මහණෙනි. ලෝකේ නැති වෙන හැටි දකින්නවා මහණෙනි. හැබැයි ඇති වෙන හැටි දකින්න කියන්නේ මේ සිතෙන්ම ලෝකෙ මැවෙන බව දකින්න එකයි. නැති වෙන හැටි දකිනවා කියන්නේ අත්ගමයන්ත කියන එක අපි හිතනවට වැඩිය ගැඹුරුයි. ඒකේ සත්‍ය දැක්කොත් විතරයි නැති වෙන්නේ. ඒක යථාභූත ඥානේ ඊටාම වැදගත් වචනයක්. මෙතන සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ ස්කන්ධයේ උදේවය කියන්නේ එකම කතාවයි. බුදුන් වහන්සේ හැමතැනම දේශනා කරනවා ස්කන්ධේ නිසයි මේ ලෝකේ දෙයක් කියලා අපි අරන් තියෙන්නේ කියලා. ස්කන්ධාන පාති බව. ආයතන කියන්නේ මේ අසකන දිවනාසේ. ශබ්දේ දෙයක් වෙලා, වර්ණේ දෙයක් වෙලා, ගන්ධේ දෙයක් වෙලා අද අපිට දෙයක් තියෙනවා. ඇහැට පොතක් තියෙනවා. නේද? පොත තියෙන බව සද්දකුත් තියෙනවා. එහෙම දෙයක් කොහෙවත් නැහැ. දැන් මේ විදිහට සත්‍ය දකිනවා නම් චිත්‍රයක් විතරයි තියෙන්නේ. වර්ණ ටිකක් විතරයි. අර ඔබතුමියම කිව්වා වගේ. වර්ණ විතරයි. ශබ්ද විතරයි. ඔබතුමිය කිව්වා ශබ්ද ගොඩක් නැහැ ශබ්ද විතරයි කියලා. ඒක ඔබතුමිය අපේ දේශනාවලින් මහලා කියව බව අපිට වැටහුණා. සිතුවිලි බව. නමුත් ඔබතුමිය සිතුවිලි වලින් කියන එක දරුණද කියන එක අපි දන්නේ නැහැ. ඒක ඔබතුමියට සාන්දිටික. මේක අවංක මාර්ගයක්. නිර්මල ගමනක්. මේක සතෙකුට තේරෙන්නේ නැහැ. මෙතන සංඥාවක් සකස් වෙනවා. මේක මේක මේක හොඳින් දකින්න ඕනි තැනක් තියෙනවා. ඒක තමයි සාසවීයයි කියන එක ප්‍රභාස්වර සිත. ඒක ලොකු ගැඹුරක් තියෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ යමෙක් හිතනවනම් මේ අවසාන හුස්ම ගියා. දැන් ආයි උපතක් නැහැ කියලා මේ ධර්මයක් නොදැන. ඒක කටමැද දෙඩවිල්ලක් පමණයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක උත්තේජ දෘෂ්ටිය. මේ කාලා බීලා ජොලේ ඉඳලා මැරලා යන ඔක්කොම ඉවරයි කියන එක. ඒක අන්‍යාවක මේක නිගණ්ඨ ධර්මයක් වෙනවා. මේක එහෙම ධර්මයක් නෙමෙයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ සංඥා නිරෝධයක් ගැනයි. සංඥා අபிසංකරණ නිරෝධයක් ගැනයි. සංඥාව තියෙනවා නම් අවසාන මොහොතේ මේ ලෝකේ තියෙනවා ලෝකේ තියෙද්දි මම මරණ කියලා සංඥාව තිබ්බොත් අනිවාර්යෙන් ඒ සංඥාව සකස් වෙනවා කියලා බුදුන් වහන්සේ කියනවා. ඒක නිසා මේක සතෙක්ගේ කුසේ හරි සකස් වෙනවා. අවසානයේ මේ සංඥා නිරෝධ අபிසංකර නිරෝධේ නොගියොත් මේ ශක්ති ස්වභාවයක් මේ සංඥාව කියන්නේ. මේ ශක්ති ස්වභාවයක් උපදින එකක්, අටගන්න එකක්. අපි ඒකයි බයිසිකල් ඩයිනමෝ උපමා කරේ. මේ දැන් සකස් වෙනවා. මේ දැන් ලයිට් එකපත් වෙනවා ටයර් එක කරකුණොත්. ඔබතුමියට ඒ අත්දැකීම නැතුව ඇති. ඔබතුමිය වාසියෙන් අද නෑ ස්වාමීන් වහන්සේ මට ඒක මතකයි. මට ඒ ඒ උදාහරණේ හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි වැදගත්ම. මේ ඇස් දෙක ඇරියාම ලෝකෙ මෑවෙනවා. ඇස් දෙක වහනකොට ලෝකෙ නෑ කියන්නේ. එහෙමයි. ඒකයි බුදුන් වහන්සේ එක්තරා තැනක එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ගහක් යට භාවනා කරනවා. එතනට එනවා බල්ලෙක්. එතන පොකුණක් තියෙනවා. බල්ලෙන් පොකුණේ වතුර බොන්න යනවා. බල්ලා පොකුණේ වතුර බොන්න යනවා. නමුත් පොකුණේ බල්ලෙක් ඉන්නවා දැකලා බාල්ලා බුරනවා, දඟලනවා, පොකුන්ට පයින් යනවා. නැවතත් පස්සට දුවනවා, ආයෙ එනවා. මෙතන වචී සංඛාරා බාල්ලා බුරනවා, කාය සංඛාරා බාල්ලා දඟලනවා. ඒ මනෝ සංඛාරා බාල්ලාගේ නියපොතු උරුප්ප කියන දේශේ බාල්ලාගේ බුරණ සද්දෙන් එනවා. එතකොට මෙතන මේ සංඛාරා කියන්නේ බල්ලගේම අභ්‍යන්තරයේ හැදෙන්නේ. දැන් අපි වචී සංඛාරා කියන්නේ වචනේ කියන එක නෙමෙයි. වචනේ කියන්න කලින් මේ සිතුවිල්ලෙන් සංඛාර කරන එක. ශබ්දේ පිට වෙනවා. අපි දැන් අතර ජවයක් ගන්න කාට හරි ගන්න හරි ඒ කාය සංකාරය නිසායි. ඒ බලයක් ගන්න ඒ ඒ සංකාරය තමයි බල ගැන්වෙන්නේ. ඒක අபிසංකරණයක් වෙන්නේ. ඒකයි පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර වෙන්නේ. අபிසංකරණ කියන හැමතැනම නැවත නැවත එකම සංඥාව නැවත නැවත බල ගැන්වීමක් තියෙනවා. එතනයි බලයක් හැදෙන්නේ. එතකොට මෙන්න මෙතනයි පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிස අபிසංකරණ අபிසංකරණ කියන වචනේ තියෙනවා. මේ සංඥාවයි අபிසංකරණය වෙන්නේ. බුදුන් වහන්සේ ඕකයි නිරෝධ කරන්නේ. එතකොට මේ අර අර ගහයට වාඩි වෙලා හිටපු වික්ෂුන් වහන්සේ භාවනා කරපු වික්ෂුන් වහන්සේ එතකොට මේ බල්ලගේ මේ දැකලා බල්ලා පොකුණට එබෙන කොටයි බල්ලෙක් පේන්නේ. බල්ලා පොකුණෙන් ආයි පස්සට යනකොට පොකුණේ බල්ලෙක් නැහැ. වැටේනවද? බල්ලා ආයි පොකුණට එබෙනකොට පොකුණේ බල්ලෙක් පේනවා. ආයි බල්ලා පොකුණෙන් පස්සට යනකොට බල්ලෙක් නෑ පොකුණේ. අපි S2 අරනකොට ලෝකයක් පේනවා. ආයි S2 වහනකොට ලෝකයක් නෑ. මේ විඥානය කියන එක පවතින එකක් නෙමෙයි. එතන සකස් වෙලා නැති වෙන එකයි බයිසිකල් ඩයිනමෝ පෙන්වුවේ. එතනම ශක්තිය උපදිලා නැති වෙන එකක්. ඒක ඒක අපි දෙක දකින්නේ නැ මේ ධර්මයේ කියන්නේ මෙන්න මේකයි. තියෙන දෙයක් නෑ. පවතින දෙයක් නෑ. හේතුඵල ධම කියන්නේ මේකයි හේතු නිසා තියෙනවා නැතිවෙන්න නැති වෙනවා කියන එක අති ගැඹුරුයි. ඒක දකින්න එකයි අත්ගමයේ දකින්නවා කියන්නේ. Nirodhe දකින්නවා කියන්නේ. ඒක දකින්න ඕනේ අපි මේ හැම මොහොතෙම අපිට ඒක දකින්නවා නම් ඒක යථාභූත ඥාණයෙන් දකින්නවා කියන්නේ. එනේන අරමුණ දකින්න එකයි යෝනිසෝ මනසිකාර කියන අරමුණ දකින්න යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්න එකයි. ඒකයි අත්ගමයන්ච කියන එකට හේතුව නම් ඒ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ ඕකයි. ස්කන්ධේ උදේවය දකින්නවා කියන්නේ ඒකයි. වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයෙන් ඔස්සේ දෙයක් ඇදෙනවා විඥානය දැන ගැනීම. ඒ දැන ගැනීම දෙයක් බවට පත් වෙන්නේ නැහැ අනිදස්සන වෙනවා. ඒක සත්‍ය දැක්කොත් විතරයි. ඒකයි යථාභූත ඥානය කියන්නේ. ඕනම විදිහකින් මේක කිසිම තැනක අපිට එහෙම කියන්න නැහැ මෙතන මෙතන මෙතන මෙහෙම එහෙම එහෙම එහෙම ස්ථානක් අපිට නැහැ අපිට මේ ඕනම තැනකින් මේක අරගෙන පෙන්වන්න පුළුවන් චිත්ත වීති ගත්තා සම්පටිච්ඡන්න සම්තිරණ වොත්තපන ජවන් ජවන් ජවන් ඔක්කොම වේදනා සංඥා සංකාරම තමයි කියන්න පුළුවන්. ඒ සංකාර තමයි ජවන් ජවන් ජවන් කියන්නේ. ඒ සංකාර අභිසංකරණ එක තමයි ජවන් වලින් ආයි නැවත ඊගා ප්‍රතිසන්දිය පෙන්වන්නේ. ඕනෝ භවිකා නන්දිරාගදා අතත්‍රාබිනන්දනී කියලා මේ සිත් පරම්පරාවත් ගැට ගැහෙන ওই විදිය තමයි. පුනා පොනෝ භවිකා හැමතිස්සම ඊගාව එක හදනවා. ඒක තණ්හාවේ ස්වභාව. ඒක ඒක දෙයක් තියනවා කියලා ගත්තොත් තමයි ශක්තිය උපදිනේ. ශක්තිය තමයි සංඥා අභිසංකරණය. ඒකයි ආත්මය කියන්නේ. මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ අවබෝධය ඇති කරගන්නයි අපි මේ සිත විසිරෙනකොට සිතට සිතුවිලි ගොඩකින් වැහිලා දෙනකොට ඒක පේන්නේ නැහැ. හැබැයි මේ මේ සිත ඒකාග්‍රතාවයටයි අපි අපි ඒ අපි ඒක බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මයේ කොහොමද විදර්ශනාව අපි කරන්න ඕනේ විදර්ශනා භාවනාව අපි සමතයක් ඕනකට වැඩිය ගන්න කිව්වොත් අපිට විදර්ශනා නැති වෙනවා අපි සමතයට උපාදාන වෙනවා අපි සමතෙන් බලන්නේ වාඩි වෙලා පරයන්කේද සමතේ කරා එහෙමයි එක්කල කොහොමද අපි එතකොට කොහොමද නිවන් දකින්නේ අපි හිතෙන් හිතෙන් මිදෙන මග යන්නේ අපිට පොඩ්ඩක් හිත විසිරෙනවා නම් කමන්නේ පොඩ්ඩක් හුස්ම ඒකාග්‍ර කරලා විසිරෙන හිත තැම්පත් කරලා අපි දකින්න ඕනේ උනට මේ විදර්ශනාව අරමුණු අපි දකින්න ඕනේ මේ මේ සිත ඇලෙනවද නැද්ද කියන අපිට දැනෙන්න ඕනේ ඥානෙට මේ ඔක්කොම සිතුවිද සිතුවිලි මායාව සිතමයි ඔක්කොම මායාව කරලා පෙන්නන සිත කරන එකක්වත් හරියන්නේ නැත් ඒකයි නාම රූප එකක්වත් හරියන්නේ නැහැ අපිට දැනෙන එකේ උනාට මායාව නෙමෙයි අපිට දැනෙනවා ලෝකේ තියෙන බව. අපිට දැනෙනවා ආත්මයක් තියෙන බව. අපිට දැනෙනවා අපි ඉන්න බව. අපිට දැනෙනවා අපේ මේ අත කපාගෙන යනකොට අපි අකමැති බව. අපිට දැනෙනවා අපි මෙතන අලියෙක් આવුත් දුවන්න ලෑස්ති බව. අපි අලියා පාගලක් ගියත් කමන්නේ කියලා අපිට මෙතන මේ හුස්ම ඉවරයි. කොයි මොහොතේ හරි ඒෂණේ විතරයි. ඒෂණේ කොයි මොහොතේ හරි ඇති වෙනවා කියලා එතන වාඩි වෙන්න අපිට බෑ. කවද්ද අපි නිවන් දකින්නේ? ඔතනටයි එන්න ඕනේ. ඒක බොරු කරන එකක් නෙමෙයි. මේක අවංකව යන නිර්මල ගමනක්. තමන් තමන්ට අවංක වෙන්න තමන්ගේම අභ්‍යන්තරයට අවදි වෙන්න තමන්ට දැනෙන තැන අභිය එතන තමයි ඥායස අධිගමයි. සත්තාන විසුද්ධියයි ඒ කියන්නේ සත්‍යයේ විසුද්ධිය කියන්නේ මේ සුද්ධ කරන්න හිත කියන එකයි. හිත සුද්ධ වුණොත් තමයි විසුද්ධියට එන්නේ. ඒකයි මේක මේක මේක මේක අපි කියන්නේ ඒකයි පින කියන්නේ හිත පිරිසුදු වෙනවා කියන එක රාග දේශම තුනී වෙනවා කියන එකයි. ඒක අපි එහෙනම් ඕනම දෙයක් කරන්න පුළුවන් ආමිස පූජා ඕන එකක් කරන්න පුළුවන් හිත රාග දේශම තුනී වෙනවාද කියලා බලනවා. මේ අය ආමිස පූජා කරන දිව්‍ය ලෝක යන්නනේ. ඒතකොට රාගේ වැඩි කරගෙන ඉන්නේ එතරම් බව පතනනේ. බෞද්ධත් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයි. මේ නිගණ්ඨ ධර්මයකනේ ඉන්නේ. අපි අපි කරන්නේ අපි කොහොමද ඉදවික්ක වික්කු මේ ශාසනය මල් පූජා කරන්න ඕනේ කොහොමද? මේ ශාසනය අපිට පුළුවන් මල් පූජා කරන්න. ඒ කොහොමද? අපේ හිතත් මල් වගේ පිරිසුදු වෙන්න ඕනේ. එහෙම නෙමෙයිද? අපේ හිත රාග දේශ මුතුණී වෙන්න ඕන. අපි එළියේ තියෙන බුදු පිළිමයකට වඳිනවනේ මේ අපේ හිතේම සිතුවිලි මිදුණු බුද්ධ ස්වභාවයට වන්දනා කර. තමන්ගේ හිතට තමන් වඳින්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ හිතේ පිරිසුදු භාවයට වන්දනා කරන්න දවස ගන්න. ඊට වැඩිය අද කෙලස් අඩුද කියලා බලන්න. පුළුවන් ද දැන් හොඳට බුදුන් වඳින්න. පුළුවන් හැමදාම තමන්ගේ හිත යම් කිසි අතරම සිත අවංකව සිත දැකලා සිතේ රාගය හරි දේශය හරි සිතේ දැක්කත් ඇති. ඒක ඒක ඒ දැකීමයි මග. ඒ දැකීම තමන් ඒ කියන්නේ අවංක වෙනවා නිර්මල වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඥායස අධිගමයි ගමන යනවා. ඥානය කියන්නේ තමන් තමන්ව දකිනවා කියන එකයි. තමන් තමන්ව දකින්න නැති තාක් තමන් කොහොමද තමන්ගෙන් මිදේ? අන්න ඒකයි බුද්ධ වන්දනාව. ඒකයි තුන්සිත පාදවා දාන දෙනවා කියන්නේ. තුන්සිත පාදවා පින්දහම් කරනවා කියන්නේ රාග දේශමෝ තුනී වෙනවා. තුන්සිත කියන්නේ රාග දේශමෝ. ඒ රාග දේශමෝ තුනී වෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? අපි කොහොම සුගතියට? අපි කොහොම සංඥාව සුකෝම වෙන්නේ රාග දේශමෝ තුනී වෙන තරමටයි. සංඥාව සුකුමුණොත් විතර අවසාන සුත්‍රිතේ හරි සුගතියක් තියෙන්නේ. අපි මොන මො වෙන්නේ? ඔව් කන්. ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් අන්න එතන දැනගන්න ඕන. දැන් ඔබ වහන්සේ කියලා දේශනාවල කියනවානේ දැන් දිව්‍ය ලෝක මේ ඔක්කොම සිතේ කියන එක හොඳට පැහැදිලි ස්වාමීන් වහන්සේ. සංඥාව. එතනදී ඔබ සංඥාව සංඥාව ඒකත් සංඥාවක්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ වහන්සේ කියනවා මේ සත්‍ය ඥානය දන්න කෙනෙක් පවා සුගති පරායන වෙනවා කියලා. එතනින් ඔබ වහන්සේ අදහස් කරන්නේ සුගතිය කියලා කොයි වගේ ස්වභාවයක්ද ස්වාමීන් වහන්සේ? ඔබතුමිය ඔබතුමිය මේ මේ කියන සුගතිය කොහෙවත් එළියෙන් හොයන්න යන්න එපා. එළිය කවදාවත් හම්බ වෙන්නේ නැහැ ඕක. මේක ශක්තිය ඇතුලේ කතාව. ඔබතුමිය හීනෙක ඉන්නවා. ඔබතුමිය හීනයක් දකිනවා. ඔබතුමිය ඔය හීනේ තියෙන්නේ කොහෙද කියලා අහුවොත් මොකද කියන්නේ? කියන්න බෑ. ඔබතුමිය හීනෙක ඉන්නවා. ඒ හීනේ ඉන්න ගමන් ඔබතුමියගේ අවසාන හුස්ම යනවා. ඔබතුමිය හීනෙම ඉර වෙලා ඉන්නවා. ශරීරය හැම වල්ලා දානවා. දැන් ඔබතුමිය කොහෙද ඉන්නේ? හීනේ හීනේ කොහෙද තියෙන්නේ? මේ මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයයි ඒ ශක්ති ස්වභාවයේ ඝන වෙලායි පෘථිවි ශක්තිය ඇදලා තියෙන්නේ. ඒ බිග් බෑන් කියන්නේ අර අර කියන්නේ පරමාණු දෙයක් එකට පිපිරිලා පරමාණු දෙයක් ගැටීම නිසා එකට පිපිරිලා බිග් බෑන් කියන්නේ අර ඒ ඒ ඒ අර පරමාණු බෝම්බේ වගේ ඒ ශක්තිය නිසා වේගය නිසා ස්පටිකයක් ඝනයක් පෘථිවියක් කරකලා පෘථිවිය හැදුනා කියන්නේ. එහෙමයි. එතකොට මේ මේ මේ විශ්වයේම තියෙන ශක්ති ස්වභාවයෙන් පෘථිවිය ඝන වෙලානේ හැදිලා තියෙන්නේ. එතකොට ඒකමනේ අපි පෙන්නන්නේ අයිස් කැටේ මෙහෙම රත් වෙලා වතුර වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යනවා කියලා. ඒ වගේම පෘථුවිය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අළු වෙලා නැති වෙලාම යනවා කියලා නැවතත් අර විශ්වයේම අභ්‍යවකාශයේම ඉතුරු වෙනවා කියලා. අභ්‍යවකාශයේ දෙයක් නැහැ කියලා. එතකොට ශක්තිය කියන්නේ දෙයක් නෙමෙයි ශුන්්‍යතාවය කියලා. එතකොට එකම ශුන්්‍යතාවයක් ඇතුලේ නේද මේ කතාව තියෙන්නේ. එතකොට එතන නේද අපි ශුන්්‍යතාව ඒ කියන ශක්තිය නේද ඔය ශක්තිය කියන්නේ දෙයක් නෙමෙයි කියනවා. එතකොට මේ විශ්වයේම තියෙන එකම අංශු කියලා ගන්නකො අපිට හිතන්න බැරි නිසානේ මේ ගැටලුව තියෙන්නේ. එතකොට ඒ අංශු ටික ඝන වෙලානේ පෘථිවිය හැදිලා තියෙන්නේ. ඒක තාමත් පෘථිවිය කැරකෙනවානේ වේගයක් තුලනේ මේක වෙන්නේ. වේගයක් තුලනේ ශක්තියක් හැදෙන්නේ. වේගය දැන් බිග් බෑන් කියන්නේ අවද පිපිරීමක් වේගයක් නිසා වේගය නිසානේ වේගයේ ඕජා කියන්නේ ඕ වේගයේ ශබ්දය කියන්නේ ඒකමනේ දැන් පෘථිවිය තාමත් කැරක් කැරකි තියෙන්නේ. එතකොට පෘථිවිය තාමත් කැරකෙන්නේ අයි පෘථිවිය සූර්යාවට යන්නේ අයි හැමතරම යන්නේ නැත්තේ. ඇයි මේක තුල ශක්තියක් ඉපදිලා ඒ ශක්තිය බැඳීමක් කළා. ඒ බැඳීම නිසා මේ ශීරපතයක් කැරකැරකි තියෙනවා නේද? එතකොට පෘථිවිය ඇතුලේ තාම පෘථිවිය කැරකෙන නිසා නේද ධන ඍණ කියලා අන්ත දෙකක් කියලා ගුරුත්වාකර්ෂණයක් ඇදිලා ඕසෝන ස්තරය කියලා මෙතන කට්ටක් වගේ හැදිලා ඒක ඇතුලේ මේවා අපි අපි අපි අභ්‍යවකාශේ පාවෙන්නේ නැතුව ඉන්නේ මේවා කෙලින් ඉන්නේ මේ මේ චුම්බක ශක්තිය නිසා නෙමෙයිද? එතකොට මේ ශක්තිය කියන්නේ කොහොමද මේ අන්ත දෙකක් නොගැලපෙන අන්ත දෙකක ඝට්ටණයක් නේද ශක්තිය ශුන්්‍යතාවයක් නේද නොකලපෙන අන්ත දෙයක් මැද්දේ ඒක නේද ශක්තිය කියන්නේ ඒක නේද ගුරුත්වාකර්ෂණ ශක්තිය කියන්නේ ඒකම නෙමෙයිද අපේ මේ චිත්ත ශක්තිය කියන එක හැදිලා තියෙන්නේ චිත්ත ශක්තියේ බාහිර දෙයක් අධ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මධ්‍ය ඥානං කියලා තන ශුන්්‍යතාවය නෙමෙයිද බුදුන් වහන්සේ විඥානීය ශක්තිය කියලා පෙන්න ඒක නෙමෙයිද බුදුන් වහන්සේ කියන්නේ මේ දැන් එළිය දෙයක් තියනවා කියලා හිතෙමි තුල විඥාන ශක්තිය උපදිනවා කියන එක ඒක නෙමෙයිද බයිසිකල් ඩයිනමෝ උපමාව එතකොට මේක විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය හැදීම හේතුඵල ධමයක් නෙමෙයි. ඒ හේතුව නිසා මේ ඵලය ඵලයේ හේතුවට අයිති නැහැ. නමුත් විශ්වයේ පෘථිවියේ තියෙන පෘථිවි ශක්තිය නිසා හැදුණු මේ ගහකොළ මේ මේ පැලෑටි ඒවා මේවා වතුර අංශු වාතය ඒවා මේවා තේරම මේ සකස් වීම තුළ ඒ සකස් වීම තුළ මේ විඥාන ශක්තිය කියන බාහිර දෙයක් ඇති බවට දැනන දැනීම තුළ ශක්ති ස්වභාවයක් ගැන කතා කරන්නේ ඒ ශක්ති ස්වභාවය විඥාන ශක්තිය කියන එක ඒක හේතුඵල ධමයක් නෙමෙයි. ආමු නමුත් පෘථිවිය සම්පූර්ණ අළු වෙලා යනකොට නමුත් ආයෙමත් මේක රිවර්ස් වෙනවා නේද අනිත් පැත්ත. මෙතන තේ ශක්ති ශුන්‍යත්වයක් නෙමෙයිද නිවන කියන්නේ. හැබැයි මේක ඇතුලේ ශක්ති ශුන්‍යත්වේ නොවුනොත් අර සංඥාව සකස් වීම නිසා ඒ සංඥාව ඇත්තක් සංඥාවක් යම් යම් කිසි මොකක අන්තිම හුස්ම බිඳුවේ යනකොට ඒ හුස්ම බිඳුවේ යනකොට එයාට පර්වතයක් මත කරු පර්වතයේ ස්වභාවය ඒ රූප සංඥාව තුල ඉන්නව නේද ඉර වෙලා. බාහිර පර්වතයක ඒකට බුම්මාට දෙවරු කියලා කියන්නේ ඒ සම්භූත වෙනව නේද? එතන අංශ වල ඒ ශක්ති ස්වභාවය නිසා සකස් වෙලා නැවත නැතිවීමේ හැකියාවක් තියෙනව නේද? ඔක නේද දේව කතා. එතකොට මේ උක්ෂ දේවතාව කියන්නේ මොකද්ද? ඒ යම් කිසි එයාගේ සුකුම ස්වභාවය තුල බර ලෝකවල සකස් වෙන්නේ නැහැ. අර අර ඇලුණු සංඥාවක් තුල අර අර ස්වභාවයක් තුල සකස් වෙලා ඉන්නේ. අර ගහේ තියෙන අර ස්වභාවය තුල සකස් වෙලා ගහ කපනකොට ඒකයි කම්පණය වෙන්නේ අර රූප සංඥාව නැති වෙනවා. ඒ රූප සංඥාවම යාට ඕනි සකස් වෙලා ඉන්නේ. මොකද එයා සකස් වුණේ අවසාන දුක්තිතේ ওই රූප සංඥාව. ඕක තමයි දේව සභාව. දැන් මේක පෙරේත කතා ඔක්කොම ටික කියතයි. ඔක්කොම ටික කියත හැබැයි මේක කොහෙවත් තියෙනවනේ සම්බූත වෙනේ. සකස් වෙනව නැති වෙනව. මොකද අර ශක්ති ස්වභාවයේ සංඥා ස්වභාවය සංඥා ස්වභාවයේ රූපයක් තියෙනවා. රූප සංඥාව ඉර වෙලා ඉන්නවා. ඒකයි රූපලෝ රූපාවචර බ්‍රහ්මලෝක. ඒකයි අරූප ලෝක තියෙන්නේ. දැන් මොකද්ද මේ සුද්ධාවාස කියන්නේ? සුද්ධාවස කියන්නේ මේ මේ සභා ශක්ති ස්වභාවය ඇතුලේ ওই රූප අරූප කියන දෙකෙන් මේ සංඥා මේ සංඥාවල ස්වභාවය මේ කියන්නේ සංඥා සුකුම වීම තුළ සකස් වෙන ස්වභාවය. ඒක තුළ මේ ආත්ම සංඥා මුකුත් නෑ රූප සංඥා නෑ. ඒ රූප සංඥා ඒ සංඥාව පනවන්න බෑ ආත්මය පනවන්න බෑ. එතරම් සුද්ධ ස්වභාවය. එතරම් සුද්ධාත්මය. නාම රූප මිදි මිදි යන තරයි ඕක වෙන්නේ නාම රූප නැති නිසායි. නාම රූප නැහැ කියලා එහෙමම ගත්තට ඒක සුඛෝ වීමක් නැහැ කියලා අන්තකට යන්න බෑ. නමුත් සුද්ධාවාස තුලත් මෙතන ඒ සංඥාව අත්‍තරම සංඥා නිරෝධයක් තියෙන්නේ. සංඥා අபிසංකර නිරෝධයක් තියෙන නිවන කියන්නේ. ඒ කියන්නේ නිවන කියලා දෙයක් නැහැ. නිවන කියන්නේ නැතිවීමක්. නිවන කියන්නේ ගින්න නිවියාමක් නැතිවීමක්. තෙලුත් ඉවරනම් තිරත් ඉවරනම් පහළ නිවි ගිය ගිය තරක් කොයිද කියලා. නිවන කියලා දෙයක් හොයන්න කොහෙවත් නැහැ. මොකද දැන් ඔය නිහඬුනේ. තේරුණා ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් ගැඹුරුයි ඔබතුමිය තරුණ හින්දා අපි ඔබතුමියට තේරම අනෙක් පැත්තට කියාගෙන යනවා. තරුණ කෙනෙකුට දරා ගන්න ටිකක් පුළුවන්. වයසක කෙනෙකුට සමහරට heart attack වගේ ආවිලා නැති වෙන්නත් පුළුවන්. ඕවා කියනකොට. ඒක නිසා හරි පරිස්සමෙන් මේ දේශනා කරන්නේ. තේරෙනව නේද කියනකොට. ඒවයි සමහරවිට ඔබ වහන්සේ අර සක්සෙස් ස්වභාවයක් කියලා කියනකොට දේවියත් අල නැහැ කියලා මහා කලකිරීමක් එනවා ස්වාමීන් වහන්සේ ජීවිතය ගැන. කලකිරීමක් කියන්නේ දිව්‍ය ලෝකයක් නැතුව අපේ අම්මලා අම්මලාට හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා ඊට පස්සේ. මොකද අම්මලාගේ මේ ආත්ම සංඥාව තුළ මොකක් හරි දෙයක් තියෙනවනේ මොකක් හරි තනක් තියෙනවනේ භව භව සංඥාවක ඉන්නේ. භව සංඥාවක ඉන්න අතරම පුදුමාකාර විදිහට අසරණ වෙනවා. වැටෙනවද? භව නිරෝධයක් නැත්නම් බෞද්ධ නෙමෙයිනේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිකයි. අපිට බොරු කියන්න බෑනේ. සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ නැතුව අපි අපි මේ අනිත්‍යාගම් වල තියෙනවා කියලා වැඩක් තියෙද? ඒකනේ අනිත්‍යාගම් වල දෙවියෝ ලෝකෙ වැව්වයි කියනවා. ඊට පස්සේ දෙවියන්ට ඕන දේ වෙනවයි කියනවා. දෙවියෝ ගාවට යනවයි කියනවා. දැන් අපිට දිව්‍ය අපිට තියෙන නිවනක්ද දිව්‍ය දිව්‍ය ලෝක දෙවියෝ වැව්වයි කියන එකද? දෙවියෝ වැව්ව කියන එකද අපිට තියෙන්නේ? නිවනද? නිවන තියෙන්නේ විශ්වාස කරන්නේ අරක ඔබතුමාත් දැන් අන්දමන්ද වෙලා වගේ <laughs> එහෙම නේද මේ ධර්මය අහනකොට අන්දමන්ද නොවුනොත් තමයි පුදුමේ උඩුකුරු කරපු දෙයක් යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ අනිත් පැත්ත මේ පැත්ත ගහනවා ඒ ඔබ වහන්සේගේ දිව්‍යලෝක දේශනාවේදී නම් මට මාර ඒ කියන්නේ හරිම ෂොක් එකක් ස්වාමීන් වහන්සේගේ. ඒක ගොඩක් ඈට ෂොක් එකක්. මාර කඩා වැටීමක් වුණා නිකන් මාර පුදුමාකාර ෂොක් එකක් වෙලා තියෙනවා. ඒක අපිට වැටහෙනවා. ඒක අපි page වල දැම්මා. page වල ලොකු කම්පැනි එකට හේතු වෙලා තිබුණා. අපිට කමෙන්ට් කරලා තිබුණා. කවදාවත් අහගොනක දෙයක් ස්වාමීන් වහන්සේ. සත්‍ය ධර්මයේ ඉස්මතු වෙනකන් මේ එක එක මේ නිකන් පෙරේත කතා එක එක ඒවා කී කී ඉන්නවා එක එක ඇත්තටම ඇත්තටම මේ දැන් ඔබතුමිය අපිටම මරණාසන්න මොහොතේ ඔබතුමියගේ සංඥා සුක්ම වෙලා යම් කිසි එහෙම ස්වභාවයක සීනයක් වගේ දැක්කනම් එතරනේ ඔබතුමිය ඉන්නේ ඒකනේ දිව්‍ය ලෝකේ ඒක තියෙන්නේ ශක්තියක් අභ්‍යන්තරේනේ ඒ කියන්නේ සංඥා ශක්තිය ඇතුලේ කතාවක් කියන්නේ මේ ශක්තිය කියන්නේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි අංශුවකුත් නෙමෙයි ඊටත් වැඩිය ඔය 10න් පංගුවට යන්න ඕනේ මේ කතාව. මේක තැනක් නෑ. මේක තැනක් එහෙම කතාවක් කොහෙවත් පනවන්න බෑ. ඒ තරම්ම මේ කතාව ඒ කියන්නේ අපි මේක තවත් ගොඩාක් ගැඹුරින් පැහැදිලි කරන එකක්. ඒ කියන්නේ මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් කියලා. ඒක හරි අතිශයින් ගැඹුරුයි. ඒ න්‍යාය අතිශයින් ගැඹුරුයි. කොහෙවත් ඒ අභිඥා දේශනා කොහෙවත් කවුරුත් මේ අපි දන්නේ නැහැ කොහෙද මේ ලෝකේ කොහෙවත්. ඒ කියන්නේ අපි මේ මියන්මාරේවත් වෙන කිසිම රටකවත් දැකලා නැහැ කියලා. කිසිම තැනක නෑ. ඒක අපි අපි මේක මේක අපි අපි ඒක ඒක අපි දන්නවා ඒකේ සත්‍යතාවය. ඒක අපිට ප්‍රත්‍යක්ෂතාවයකින් කියන්නේ. ඒ කියන්නේ එකක්වත් හිතලා කියන්න බෑ ඒවා. ඒවා චන්නිකරමේ ඥාණයෙන් අවිඥාවෙන් එළියටයි මේවා. ඒවා කිසිම දෙයකට කාටවත් සුද්ධ කරන්න දෙයක් නැහැ. අපි කාට හරි ප්‍රත්‍යක්ෂ වෙනකන් ඒක ඒක ඕනනම් ඒක හිතේ හිතින්දී කවදා හරි ප්‍රත්‍යක්ෂ වෙන දවසට ඒක ආය බාර ගනි. එතකන් ගන්නෑ. නමුත් ඒක පරම සත්‍යයක්. ඒ කියන්නේ බුද්ධ විෂයක් වගේ මේ චුතිසිත පවා ආ ඉපදෙන හැටි පවා කතා කරනවා. කලලවල සකස් වෙන හැටි පවා කතා කරනවා. මේවා බාහිර මේවා මේවා මේවා කිසි කෙනෙක් කතා කරලා නැති විෂයක්. කොහෙවත් කතා කරලා නැති විෂයක්. අපිට කොහෙවත් ඇහිලත් නැහැ. අපිට මොනවක් කවුරුත් කියලත් නැහැ. මේම අභ්‍යන්තරයෙන් එන අභිඥා දේශනා. මේවා පරම සත්‍යයක්. මේක අභිඥාවෙන් එන දේශනා කියන්නේ ඒක අභිඥ සත්‍යෙම අභිඥාවක්. ඒක සත්‍යෙම මේ ඥානයේ අභිභවාගී අභිඥාවකේ හෙලි හෙලි වෙන කතාවක්, සත්‍ය කතාවක්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉදිකට සුදුරක් තරම් කුඩා සිදුරකින් කෝටි ගණන් දෙවිවරු වෙනවා කියලා. පුළුවන් නම් ගලපලා කියන්න. මේ ශක්ති ස්වභාවයක් ඇතුළේ සකස් වෙනවා කියපේක මහා මහා පුදුමාකාර කතාවක්. මම ඔබතුමියගෙන් අහන ඔබතුමිය තරුණයක් විදියට සිරස දානවා. නෑ දෙරණ දානවා. මේ පුළුල් සිර යනවා. අඩි ගණන් වල ඒවා යනවා. ලොකු සිර දානවා. දැන් මේ ඒරියල් එකකින් අල්ලනවා. මේ මේ ලොකු තිරයක මේ මේ ලොකු මේ දැන් දිව්‍ය ලෝකයක් වගේ එකක් පේනවනේ. ඒක කොහෙන්ද ආවේ? දැන් මේ හැමතැනම එන ඇස්තරියම් පේන්න බෑ මේ හැමතැනම දෙරණ තියෙනවා සිරස තියෙනවා හිරු තියෙනවා ඔක්කොම පේන්න බෑ මේ ලෝකේ නාලිකා කොච්චර තියෙනවද විදුලි නාලිකා කොච්චර කොච්චර දේවල් එහෙම රූප මේ මේ ශක්තිය ඇතුලේ තියෙනවද පේනවද දැනෙනවද දැනෙනවා ස්වාමීන් ශක්තිය ඇතුලේ නෙමෙයිද මේ තරංගය ඇතුලේ මේවා එන්නේ කොහොමද? මේ රූප එන්නේ කොහොමද? මේ ශබ්ද එන්නේ කොහොමද? මේ කතාවක් හැදෙන්නේ කොහොමද? අපි කොහොමද ටීවී එකක් බලන්නේ? ඔබතුමීට අනාගතේ අපිට අභිඥාවෙන් පේනවා ගොඩක් තියෙනවා. සිතුවිලි අද කෝල් කරලා යවන්නේ අපි කතා කරන වචන විතරයිනේ. වචන වලට අපිට එහෙම සිතුවිලි බැවෙනවනේ. අනාගතයේ සිතුවිලි යවනවා. ටච් කරලා යවන්න පුළුවන්. ටච් ෆෝන් වගේ. තාම මේ තාක්ෂණය හොයාගෙන නැහැ. මේ භෞතික තාක්ෂණයට ඉස්සරහා එන්න කලින් අපි කියනවා. වෙන්න යන දේවල්. පුදුමාකාර දේවල් වෙනවා. එක වාර් එකක් නැතුව කරන්ට් එක යවන්න පුළුවන් රටින් රටට. මේ ශක්තිය හරහා යවන්න පුළුවන්. අහුවොත් ඉතින් පුදුම වෙවි ඉතරයි. නමුත් මේවා ඇත්තට දැක්කොත් පුදුම වෙන්නේ නැහැ. මේ අපි කියනවා කොහේ ලියලා තියාගන්න පුළුවන් කාට හරි ඕන. මේවා වෙනවා. මේවා ඉස්සරහට වෙනවා. මේ තාම මේ තාම මේ තාම මේ ලෝකේ දිනු වෙලා තියෙන අබෑටයක් තරම් මේ පුංචි අබමල් රේණුවක් තරම් මේක මහා විශාල යනවා දිනුවක් කරා. කවුරු හරි කියනවා නම් දිනුයි කියලා. ඕක දිනුවක් නෙවෙයි පිරිහීමක්. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඕහාටත් තේරෙන්නේ ඕවා දියුණු වෙන්නේ සංකත ලෝකේ මේක තියෙන්නේ ශුන්‍යතාවයක් කියන මේක මහා මහා පුදුමාකාර කතාවක් මේ අභිඥා දේශනා අපි දන්නේ නැහැ කොහේ කවුරු කොහොම අපි දන්නේ කාට තේරෙනවද කියන්නේ. මේවා තවත් අවිඥාලාභිකටයි වැටේ. හ්ම්. ඒ தත්ත්වයට යන්න බැරි ඒ ඒ සාමාන්‍ය නොකැඹුරු මනසට මේ දේ සිහිනයක් වුණාට ඒ ගැඹුරු මනසට මේක පරම සත්‍යය. මේ සිතුවිලි ටච් ෆෝන් වලින් යවනවා. හිතන්න විතරවනේ මුකුත් කියන්න ඕනේ නැහැ. අයත් පැත්තට ගිහිල්ලා ඉවරයි මේ පැත්තට විතරයි. හිතන්න පුළුවන් මේ මේ සිරස එනවනම් මේ දෙරණ එනවනම් මේවා එන්නේ ශක්තිය ඇතුලේ නම් ශක්තිය ඇතුලේ හීනයක් තියෙන බැරිද දිව්‍ය ලෝකෙත් තියෙන දැන් අපි කියනවා සිරස වගේ තියෙනවා කියලා දැන් මොකද කියන්නේ ඇත්තම ස්වාමීන් වහන්සේ අයි හිතුන්නේ නැත්තේ මෙච්චර කාලේ දැන් ඒකයි අපි කියන්නේ පුළුවන් නම් ඔය බාහිර ඔය බලන්න මේ මේ හාමුදුරු කරන වැඩ මේවා නිගණ්ඨ ධර්මයේ වගේනේ මේ මොනවද මේ රූපම වාගෙන එක එකම වාගෙන දිව ලෝක එළිය එළිය තියනවා කියන කතා කරන්නේ එළිය කොහෙවත් ලෝකයක් නැහැ. කවුද කැමති ශක්තියක් වෙලා ඉන්නේ? ඔබතුමිය කැමති ශක්තියක් කියලා මේක මේක අවිඥානික මනසටයි අසු වෙන්නේ කිව්වේ ඒකයි. ආත්ම කතාවක් නෙමෙයි මේක එතකොට. මේක ළමෙක් නෑ, වයසට යන කෙනෙක් නෑ, මේක ලෙඩ වෙන දෙයක් නෑ. මේක මොකද්ද තියෙන්නේ? ඔය ඔක්කොම කතා ටික ගලපලා අපි කියනවා ඔය ශක්තිය ඇතුලේ කතා හරි තරංගයක අර තිරස වගේ. දැන් උත්තර දෙන්න. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහගෙන යන නවීන ලෝකයකට ගියා වගේ. ඒ කියන්නේ හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. අරව නිකන් ගල් යුගයක් වගේ කියලා හිතෙනවා. බුදුහාමුදුරුවෝ හිතා ගන්න බැහැ. සත්‍ය අවබෝධ කරගන්න කිව්ව එකයි. සත්‍ය අවබෝධ කරත් පුදුමාකාර අවබෝධයක් ඇති ඒ අවබෝධය කවදාවත් කාටවත් නැති කරන්න බෑ. ඒකාන්තයෙන් නිවන් දකින්න. හ්ම්. ඒ ටික අවබෝධ වෙනකොට තව මොනවද මේ පිනවන්න තියෙන්නේ මේකේ පුදුමාකාර විදිහට වෙනස් වෙනවා ඔබතුමී හිතන විදිහ නෙමෙයි මේක අවිඥානික පැත්තකට එන්නේ මේක සවිඥානික නෑ ඒකයි මේක අනාත්ම ධර්මය අවබෝධ කරන්න පුළුවන් ද කියලා මේ පුදුම සත්‍යයක් අපි අපි ඒකයි කිව්වේ 31 ලෝක ධාතුවම අපි පෙන්වන්නම් මේ මොහොතේම කියලා අපි 31 ලෝක ධාතුවම ඔය කියන සුදස්සිය සුදස්සිය අකනිටා විතරක් නෙමෙයි බුදුන් වහන්සේ අරූප ලෝකවලට ඇයි මේ අරූප භාවනාවේ නම් තියලා තිබ්බේ? ඇයි අනිත් ලෝකවල ඒ බ්‍රාහ්මණයෝ ඒ කාලේ දාලා දීච්ච නම් ටික ඔය තියෙන්නේ. මහා බ්‍රහ්මයේ බ්‍රහ්ම පාරසද්දේ බ්‍රහ්ම පුරෝහිතේ මේ කියන මේ ගොඩාක් අපිට මේව කියන්න පුළුවන් පැය ගණන්. ඔය අභිඥා දේශනා පැය 14 බලන්න ඇහුවොත් එහෙම කෙනෙකුට හිතේ මේ මොනවද මේ කියන්නේ කියලා. ඒවැ ආවුස හැදෙන හැටි ඒවැ කතාව ඒවා මේ මේ විශ්වයේ පවතිනකන් තියෙන වගේ කතාවක් තියෙන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ. ඕකේ ගින් ඉර වෙනවා කියන්නේ. පුදුමාකාර අපරාධයක්. බුදුන් වහන්සේයි භවයේ පවතන්නේ නැති චුට්ටක්වත්. එහෙනම් බුදුන් වහන්සේ කියනවා ඔක්කොම දිව්‍ය ලෝකයන් කියලා. ඇයි මේ මිනිස්සු භවයේ පතන්නේ? මිනිස්සු දන්නේ නැහැ මේක මොකද්ද කියලා. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. මේ ශක්තියක් ඇතුළේ ඉර වෙනවා කියලා දන්නේ නැහැ. අයි මේක ඒක තියා මේ සමහර අය විශ්වාස කරනවා. එහෙම ඒ කියන්නේ අවබෝධයක්වත් නැහැ. මේ බලලෙක්ගේ බල්ලෙක්ගේ කුසේ සකස් වෙන එක. ඒ අපි එක පේනන ඔබතුමිය අහුවද රතු පාට ලයිට් එකකින් මනුස්සාත්මයක් ලැබෙනවා ඒ ලයිට් එක වැඩි කරනකොට මෙරුම් පාට වෙනවා ඒක ලම් පාට වෙලා කළු පාට වෙලා මේ නිර මේ ඔක්කොම සංඥාව තුළ සකස් වෙනවා කියලා ඉන්නකොට ඔව් අර ඔබ වහන්සේට ගල් කැටයක් වතුරට දාලා කියන එක මත ඒකත් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ අර අනුගමන මෙතනින් කවුරුත් යනවා නෙමේ මෙතනින් මෙතනින් ගල් කැටේ වතුරට දැම්මහම ඒ වතුරේ වලලු වැදෙනවා කෙරෝලේ තියෙන වතුර එතන වදිනවා කියලා කිව්වනේ නේ එහෙමයි එතකොට මෙතනින් කෙනෙක් මැරෙනකොට මෙතනින් මුකුත් යනවා නෙමෙයි මෙතන සංඥා මෙතන එතන ඉපිද නිරුද්ධුනා ඉවරයි. නමුත් මේ සංඥාව තුළ තිබුණේ මෙරුම් පාට ඒවා තියෙන්නේ බල්ලන්ගේ කුසවල් වලයි. නේද? එතන නිසා මෙතන යනකොට මෙතන රතු පාට නෙමෙයි මනුසාත්න ලැබෙන්නේ ඒකයි කිව්වේ සංඥා සුකුමත්වයේ තුල නියත සුගති පරායනයි සංඥාවයි මේකට හේතුව කියලා. ඒකයි කිව්වේ රාග දේශ මොහ තමයි සංඥාවේ දර්ශකය කියලා. රාග දේශ මොහ තුනී වීම තුලයි සුගතිය තියෙන්නේ කියලා. රාග දේශ මොහ තුනී උනේ නැත්තම් දුගතියයි තියෙන්නේ. ඒකයි අපි පෙන්වුවේ සංඥාව රළු වෙන එකයි රතු පාට මෙරුම් පාට වෙනවා කියලා පෙන්වුවේ. එතකොට ඒකාන්තයෙන් මේ කියන දේ සිද්ධ වෙනවා. ඒකාන්තයෙන්ම නියත සම්බෝධි පරායණයට අපි අපි අපි පුළුවන් තරම් සරල කළා කියලා තියෙනවා. කාටවත් කියන්න පුළුවන් නම් කටවද දෙඩවිලක් විතරයි කියලා බුදුන් වහන්සේ කිව්වා වගේම අපිත් දේශනා කරනවා. බුදුන් වහන්සේ කියනවා මේ මහා පුරුෂ උත්තම පුරුෂයාට දැනෙන දේ කවුරු හරි කියනවා නම් ඒ නෙස මේ නෙමෙයි කියලා ඒක කටමැද දෙදෙවිල්ලක් පමණයි කියන්නේ. මේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් ඒ පරම සත්‍ය අවබෝධ කරපු කෙනෙක් ඒ මහා පුරුෂෝ කියන තැන මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයෙන් පිට නෑ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එය කටවැල් දෙඩවිල්ලක් පමණි කියලා. මේක බුදුන් වහන්සේමයි කියන්නේ මේ සත්‍ය ධර්මයේ යමෙක් අවබෝධ කරගොල්ල මේ තමයි පරමාර්ථ සත්‍ය පරම සත්‍ය කියලා බුදුන් වහන්සේ ඒකයි සිංහනාදයක් කරන්නේ. ඒ කොයි තරම් ගැඹීරද ගැඹුරුද කොයි තරම් යථාර්ථයක්ද කිසිම කෙනෙක්ට ඒකයි බුදුන් වහන්සේත් එක්ක තර්කයකට එන්න බැරි. තර්ක කළා කවදාවත් පළක් නැත්තේ අතක් අවචර ධර්මයක්. තර්කයකට ගන්න බෑ. මේ ධර්මතාවය ඇදලා තියෙන දෙයක් නැහැ කියන එකයි. ධර්මය කියන්නේ දෙයක් නැහැ කියන එකයි. අපි ඒක කොච්චර කියලා තියනවද නේ? ධර්මය කියන්නේ දෙයක් නැති බවයි කියලා. පොත කියලා දෙයක් නැහැ, මේස කියලා දෙයක් නැහැ. දෙයක් නැති බවයි ධර්මය කියලා කියනව නේද? ඒ ධර්මතාවයයි මජ්ජේ ඥානං කියන්නේ. අන්තයක් නැහැ, දෙයක් නැහැ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් රූහි මහා පුරුෂෝ තේද සිම්බනි මජ්ජගා කිව්වේ ඒකයි. යෝබන්තේ විදිත්වාන අන්ත දෙකක් නැති තැනයි මජ්ජ මැදක් නැත්තේ. අන්ත දෙකක් තිබ්බොත් මැදක් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ නාමයයි රූපයයි කියන අන්ත දෙක. නාම රූප සංඛාරා. මේ සේරම සංඛාරා. සංඛාරා නිසායි මේ සේරම. දැන් ඔය කතා කරලා හැමදේම සංඛාරා. නාම රූප නාම රූප වලින් තමයි අපි මේ සේරම සිතුවිලි හදලා ඔබතුමාට ඔබතුමීට කියන්නේ. ඔබතුමීට වචන වලට පෙරලා මේ කියන්නේ. නාම රූප හදලා දෙන්නේ. ඒවා සේරම සංඛාරා. නමුත් මේ ලෝකෝත්තර භූමියේ තියෙන සංඛාර නෙමෙයි. ඒක දැනෙන දැනීමක් තුළයි තියෙන්නේ ආර්ය භූමිය. ආර්ය භූමියේ සංඛාර නැහැ. ආර්ය භූමියේ ඉඳගෙන සත්‍ය සංඛාර නැවත සකස් කළ ඔබතුමීට ඕන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකයි රහතන් වහන්සේ මෙලවෙනුත් මිදිලා එළවෙනුත් මිදිලා දෙලොවම සමවාසය කරනවා කියන්නේ. කාම ගැඹුරු. මේ අපිට ගල් මොනවා දැවුනේ කියලා හිතෙනවා. ඒක තමයි. උත්තර වාසනාවක් දහන්න එපා. අහන හැබීමක් පෙරපිනක් තිබිලා තියෙනවා. ඒකාන්ත. මාරම පිනක් වන්නා. අතරම අපි අර කොරෝනා වසංගතයට බිලි යන්න ගිය වෙලාවේ ඒ හුස්ම ඔන්න අපි අත්හැරියා අපි අත්හැරපු වාර අනන්තයි. අපි හැම මොහොතෙම අත්හැරෙන බලාගෙන ඉන්න මේ ෂනේ මේ ෂනේ දකිමින් ඉන්නේ. මේ ෂනේ විතරයි ඒ ෂනේ කොයි මොහොතෙත් ඒ ෂනේමයි අත්හැර යන්නේ. ඒ මොහොතේ අපි හිතුවා මේක වමනේ මේ යන්තම් හරි උස්ම වැටුනොත් එක මොහොතක් හරි මේ ඔක්කොම වමනේ කරනවා කියලා හිතුවා. මේ තාක් යමක් අවබෝධ කරගෙන අපි සමග මේක යන්න තිබුණා ඒ උස්ම එතනින් ගියා එතනින් ඉවරයි. සර කුඩු එහෙම වලට පස් වෙලා එතනින් ඉවරයි. නමුත් අපි නැවත සකස් වීමක් නැහැ. නැවත උපතක් අපිට කොහෙත්ම කතාවක් නැහැ. අපි ඒක දන්නවා ඒක එතනින් ඉවරයි කියලාත් දන්නවා. නමුත් මේ අසරණ අසරණ අනන්ත මේ කෑලි කපකව බෑග් වල දාන බාහිර මේ මේ මේ මේ මොනවාද මොනවාද පස්සේ දුවන මේ හරිය නිකන් මේ හරිය නිකන් පරණැල්ල වගේ හිකනැල්ල වගේ මේ මේ මේ මේ මනුස්ස ලෝකයක්ද කියලා හිතනවා මේ මිනිස්සු කරනවා දැක්කා. මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ ධර්මය නොදන්න නිසා. හරි දර්ශනයක් නැති හින්දා. ඒකනේ. මේ මිත්‍යාව බලන්නකො මේ බුද්ධ ශාසනයක් කියලා. මේ මොකද්ද මේ අපේ අපේ අපේ හාමුදුරුවෝ අත්‍තරම අසරණයි. මොකුත් දන්නේ නැහැ ධර්මයක්. මිනිහා පොත් ටිකක් කරේ ගහගෙන පොත් ගොඩ ගහගෙන ඒක ඔලු උඩ තියාගෙන ඒක යනවා වට්ටිය තියාගෙන යනවා වගේ. ගොඩ නැගිලි හදාගෙන මොකද්ද ඒක තමයි ඇත්තටම මේක හරිය ඒක ඇත්තටම අපි හිතුවේ හුස්ම එක බිඳුවක් වැටෙනවා ආයිම තීගා මොහොතේ පොළොවට පස්සුණක් කරන්නේ ඔක්කොම වමනේ කළා දාලා පස් වෙනවා කියන්නේ. ඔක්කොම අමාරුන කියලා හිතලා තමයි ඔය පැය 14 දේශනෙක් කරන්නේ. ඒක වමනයක් තමයි කරන්නේ. එතන ඉඳන් තමයි ගොඩාක් වමන දාන හිතුවේ. අපි ඇත්තටම දැම්මේ නැහැ වැඩක් නැහැනේ මොකටද කියලා. අපිට අවබෝධ වුණ එක අපිට අවබෝධ වුණා. අපිට ප්‍රත්‍යක්ෂයි ඒකෙන් අපි අපි ඒකෙන් සියල්ලෙන් සියල්ලෙන් මිදිලා අපි බොහොම සාන්තතුවේ hina වෙවි යන්න පුළුවන් ගමනක් යනවා. ඒත් මේ මිනිස්සු පවු නේද කියලා හිතනවා. ඊට පස්සේ අපි හිතනවා මේ ඕන දෙයක් මෙන්න මේක එලි කරලා දාලා යනවා කියලා. හයියෝ දෙයනේ. මේක එලි කළා දැම්ම මේක කොහොමද දැන් මෙතන ඉන්න දෙයක්වත් නැහැ යන්න දෙයක්වත් නැහැ මෙතන ඉවරයි. නමුත් මේක එලි කළා දාලා කර ඕන දෙයක් කර මේක එලි කළා දාන්න ඕනි කියලා හිතනවා. නැත්තම් අපි ඇත්තට යන්න තිබුණු වාර ගොඩයි. ඒකකවත් මොකද්ද හේතුවකට තාම ගිහිලා නැහැ බලනකොට. මේ යන්නම් බලාගෙන ඉන්නේ අපි අපි අපි ඒ කියන්නේ අපි මේ ශ්‍රේණිය දකින්න මේ ශ්‍රේණිය විතරයි කියන්නේ. ඊගාසනේ අපේ කොයි මොහොතේ තේසනේ විතරයි. අපි දැන් මරනවා කියමු කවදා හරි දවසක ඒත් ඕකනේ සම්මුතිය තුන කතා කරන්නේ. ඒ ශනේ විතරයි. ඉතින් ඕක දැන් කොහොමත් එකයි. දැන් එකම දේ තියෙන්නේ මේ ටික දැන් ඔබතුමීට වගේ මෙහෙම දාලා යන එක විතරයි. ඔන්න ඔබත් මිදෙන්න පුළුවන් නම් කියන්නේ. මේ සත්‍ය අවබෝධ වෙන තාක් අපි අන්ධය වගේ. අපි අපේම අත් වලින් අපේම දැස් වාගෙන නිවන බිල් එක කරගෙන. එහෙම නෙමෙයි. මිනිස්සු අත් දෙකෙන් වහගෙන නේද ඉන්නේ තමන්ගේම දිව්‍ය ලෝකයක් ගැන හිතාගෙන ඉන්නේ එහෙමනේ. ඇත්ත ඇත්ත ඕනේ නැහැ කියලානේ හිතාගෙන ඇත්ත ඕනේ නැහැ ඇත්තට බයයි. ඇත්ත පේයි කියලා බයට ළිඳේ ඉන්න ලිම්මැඩිය වගේ එළිය ආලෝක එළිය තේින්න මහා භයානක දේවල් කියලා හිතාගෙන වගේ අර ළිදර වෙලා ඉන්නවා. ওই වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. තමන්ම හදාගත්ත හිර කූඩුවක තමන්ම ඉන්න ඉර වෙලා අර ගිරා පැටියා වගේ. ඕන සාන්ත සෝයක් තියනවාද එහෙම දැන් මෙතන මරබියක් නැහැ මැරෙන්න කෙනෙක් නැහැ මේ ෂණය විතරයි මෙතන බුද්ධ ස්වභාවය මේ මොකක්ද නෙවෙයි. දැන් මර බියෙන් ඉන්නවනේ. මැරෙයි කියලා බයෙන් ඉන්නවනේ. රකින්න ආත්මයක් තියෙනවනේ. කොයිද ඔවා තියෙන්නේ? ඉතින් මේව දැනගන්නකොට පුදුමාකාර ජවයක් එනවනේ. ශක්තියක් එනවනේ. මහා අමුතුම ස්වභාවයක් එනවනේ. එහෙමයි. ඒකනේ. මරණය කියන්නේ සිතුවිල්ලක් වගේ. පොත කියන්නේ